වහන්සේ නමකගේ ශාසනයක් තියෙන කාලෙක මිනිසයන් වෙලා ඉපදෙන්න ලැබීම භාග්යක් ඒ බුද්ධ ශාසනයේ තියෙන කාලේ මිනිසයන් වෙලා ඉපදුණු අපිට ඇස්කන් නාසාදී පසිඳුරන් බොහොම හොඳට පිහිටලා බුද්ධ ශාසනයක් ඇසුරු කරන පිරිසක් එක්ක ඒ බුද්ධ වචනය ඇහෙන මානයක ඉඳගෙන බුද්ධ වචනය සවන් දෙමින් ඒ අනුව ජීවිතේ හැඩගස්ව ගන්න ලැබීම අපි කරපු භාග්යක්. බුද්ධ ශාසනයක් තියෙන කාලේ වුණත් මිනිස් වෙලා ඉපදිලා හිටියත් බුද්ධ කියන වචනය ඇහෙන්නේවත් නැති තැනක අපි හිටියනම් අංග විකල වෙලා හිටියනම් ක්‍රූර මිනිස්සු ඉන්න ජනපදවල ඉපදෙන්න ලැබුණා නම් අන්‍යාගමික පරිසරවල ඉපදෙන්න ලැබුණා නම් අපිට මේ ශාසනයෙන් වැඩක් ගන්න බැරුව යනවා. බුද්ධ ශාසනයේ තියෙන කාලෙක වුණත් මිනිස්සු වෙලා හිටියත් අගහිඟකම් වලින් පිරුණු ජීවිත නම් යුද්ධ කලකෝලාහල තියෙන පරිසරයක නම් රෝග බහුල ජීවිතයක් නම් අපිට මේ ශාසනයෙන් වැඩක් ගන්න බැරුව යනවා. ඒ නිසා හොඳට මෙනෙහි කරලා බලන්න අපිට සසරේ කරපු මහා කුසලයක විපාකයක් විදියට මිනිස්සු වෙන්න ලැබුණා ඒ manussකමට වටිනාකමක් හොයාගන්න පුළුවන් විදිහට බුද්ධ ශාසනයක් අපිට ලැබුණා. ලැබුණු බුද්ධ ශාසනය තුලත් ඒ කල්යාණ වුණු ධර්මය ඇසුරු කරමින් අපිට ඒ ධර්මයේ ආభాෂය ලබන්න පරිසරයක් හැදිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ලෝකයේ ඉඳලා මැරිලා ගිහිල්ලා නැවත මිනිස් වෙලා උපදින්නේ ඊටාම සුළු කොටසයි. නියමතු පිටට පස් ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළේ නියමතු පිට තියෙන පස්ද පොළවේ තියෙන පස්ද වැඩි කියලා. උත්තරේ ආවේ නියමතු පිට තියෙන පස් ඉතා ස්වල්පයයි පොළවේ පස් වැඩි. ඒ වගේ manuss ලෝකේ ඉඳලා මැරිලා යන උදවිය නැවත මිනිස්සු වෙලා උපදින්නේ මේ නියමතු පිට තියෙන පස්වලටත් වඩා අඩු ප්‍රමාණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහ පොළවේ පස්වලට සමාන වෙනවා මිනිසුන් නොවේ අමනුෂ්‍යයන් වෙලා උපදින ප්‍රමාණය. එනිසා කාම ලෝකයේ සුගතිය වන මනුෂ්‍ය ලෝකයේහි මනුෂ්‍ය භවයේහි ඉපදෙන්න ලැබීම මේ සසර ගමනේ අපි කරපු භාග්යක්. සසර ගමන තුල ඉපදෙනවා නම් ධර්මය අහන්න පුළුවන් විදියට සුදුසු තැනක ඉපදීමයි යෝග්‍ය වෙන්නේ. ඒ දෙවියන් අතර හෝ මිනිසුන් අතර ඇතැම් බ්‍රහ්ම ලෝකත් අයිති වෙනවා. කොහොම නමුත් හොඳට කල්පනා කරලා බලන්න බොහෝම කලාතුරකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබුණා. කන කැස් බෑවා වියසුදුරෙන් අහස දකිනවා වගේ ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය තුළ ඒ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගැනීම අපි කළ යුතුයමයි එය ඉලක්ක කරගෙනයි මේ දහම් කාරණා සාකච්ඡා කරන්නේ. අතීත බුද්ධ ශාසන කොතෙකුත් අපි පහු කරගෙන ඇවිල්ලා ඇති. ඒ බුද්ධ ශාසනවලදී අපි ගෞරවයෙන් ආදරයෙන් මේ බුද්ධ ශාසන ඇසුරු කළේ නැති නිසා අදටත් මේ සසරේ යන බව මතක තබා ගන්න. ඒ ශාසනවලදී හරියට ධර්මය ඇහුවනම් ඒ ශාසන වලින් අපි ප්‍රයෝජනයක් ගත්තනම් අපිට අද මෙතන රස්තියාදු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කලින් කරපු වැරැද්දට දඬුවමක් හැටියට ලබාගත් මේ ජීවිතය තුලදිවත් ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමයි ඊ타මත්ම ප්‍රඥාවන්ත අවස්ථාවෝචිත කාරණාව. ඒ විදියට කල්පනා කරලා එදා බුද්ධ ශාසනවලදී බණ ඇහුවනම් අහපු බණවලට හරියට සිහිය පිහිටුවේ නැති නිසා කල්පනාවෙන් ඇහුවේ නැති නිසා හිත විසිරව විසිරව අහපු නිසා අපිට එයින් වැඩක් ගන්න බැරුව ගියා. නමුත් වාසනාවකට එහෙම් මෙහෙන් හරි ඇහිච්ච ධර්මය නිසා අදටත් අපිට මේ ධර්මය අහන්න ඕනේ කියන හැඟීමක් මිනිස් හිතට එනවා. එයත් මහා කුසල කර්මයක්. කුසල කර්මයක විපාකයක්. ඒ නිසා මේ ජීවිතය තුලවත් ප්‍රඥාවන්තව මේ ධර්මය ඇසුරු කරන්න ඕනි කියන අදහස ඇති කරගෙන අපි මේ ධර්ම කාරණා ටික සාකච්ඡා කරගෙන යමු. ඒ ධම්ම අවවාදය එතකොට පහුගිය සතිවල අපි සාකච්ඡා කළා සම්මා දිට්ඨිය උදා කරගන්නේ කොහොමද කියන වග. සම්මා දිට්ඨිය කියන්නේ මේ ශාසනයේ මාර්ගයට බැස ගන්න තියෙන පළවෙනි පියවර. සම්මා දිට්ඨිය තමයි බුද්ධ ශාසනයේ තියෙන පළවෙනි මාර්ගාංගය, පළවෙනි වැඩපිළිවෙල. සම්මාදිට්ඨිය නැතුව අපිට සාසනික ක්‍රියාවලියේ යෙදෙන්න බෑ. අපි සිල් රැක්කත් ඒකට මුල් වෙන්න ඕන සම්මාදිට්ඨිය. භාවනා කළත් ඒකට මුල් වෙන්න ඕන සම්මාදිට්ඨිය. ප්‍රඥාව උදා වෙන්නේ නැහැ සම්මාදිට්ඨිය නැතුව. සීලය රකින්න පුළුවන් සම්මාදිට්ඨිය නැතුව. ඒක මිච්ඡා සීලයක් බවට පත් වෙනවා. භාවනා කරන්න පුළුවන් සම්මාදිට්ඨිය නැතුව. ඒත් ඒ සමාධිය මිච්ඡා සමාධියක් බවට පත් වෙනවා. එතකොට ආර්ය මාර්ගය තුලට අදාළව සීලය රකින්න ඕන නම් භාවනා කරන්න ඕන නම් ඒ උදවියට තියෙන්න ඕනේ පළවෙනි වැඩපිළිවෙල තමයි සම්මාදිට්ඨිය උදා කර ගැනීම. සම්මාදිට්ඨියෙන් තොරව කරන කිසිදු භාවනාවකින් නිවන් ප්‍රාර්ථනා කරලා වැඩක් වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය නැතුව කරන කිසිම සීලයකින් නිවන් දකින්න උපකාර වෙන්නේ නැහැ. ඒක ඒකාන්ත සත්‍ය. මේක මගේ පුජ්‍යලික අදහසක් නෙවෙයි ධර්මයේ තියෙන කාරණා. ඇයි බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ආර්ය මාර්ගයට බහිනවා කියලා කියන්නේ සෝතාපන්න වෙනවා කියන එකයි. සෝතාපන්න වෙන්න බෑ සම්මාදිට්ඨිය නැතුව. සම්මාදිට්ඨිය උදා වෙනවා කියන්නේ මොකද්ද? සෝවාන් වුණා කියන එකයි. සම්මා දිට්ඨිය උදා වුණා කියන්නේ සෝවාන් වුණා කියන එකයි. එතකොට සෝවාන් වෙන්නේ නැහැ සම්මා දිට්ඨිය නැතුව. සම්මා දිට්ඨිය නැත්තම් ආර්ය මාර්ගයක් ඇති වෙන්නෙත් නෑ අපිට. අපි කොච්චර සීල් රැක්කත් සම්මා දිට්ඨියෙන් තොරව සීලෙන් වැඩක් වෙන්නේ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරන තැනදී කොහොමද තියෙන්නේ? සම්මා දිට්ඨියෙන් පටන් ගන්නෙ. සම්මා දිට්ඨේ සම්මා සංකප්ප සම්මා වාචා කියලායි පටන් ගන්නෙ. සීල සමාධි ප්‍රඥා කතා කරන්නේ එතනින්. එතකොට සම්මා දිට්ඨිය මූලික වෙනවා හැම දෙයකදීම. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? යථාර්ථ අවබෝධයේවත් නිවැරදි දැකීම කියන එක තමයි සරලෙන් සිංහලෙන් කතා කරන්නේ. ඒ වුණාට අපි භාෂාවේ කතා කරන සරල සිංහලයේ තියෙන යහපත් දැකීම හෝ නිවැරදි දැකීම කියන කාරණාව නෙවෙයි උතන විස්තර කරන්නේ. ඒක තමයි වචනේ අදහස. ඊට එහා ගියපු අර්ථයකිනුයි නිවැරදි දැකීම කියන එක ගන්නෙ. නිවැරදි දැකීම ඇති වෙන්න පුළුවන් ක්‍රමවේද 16ක් බුද්ධ දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. සම්මා දිට්ඨි සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය උදා වෙන්න පුළුවන් විදි 16ක් ඉගැන්නුවා සම්මා දිට්ඨි සූත්‍රයට අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ සූත්‍ර දේශනාව ඇතුළත් කරගෙන තමයි අපි පහුගිය කාලයේ ඉරිද දවසේ ධර්ම දේශනාව පවත්වාගෙන ආවේ කොහොමද සම්මා දිට්ඨිය උදා කරගන්නේ කියලා. පහුගිය වාරේ අපි කතා කළේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව අවසානයේට ඊට කලින් අපි ආහාර පිළිබඳව සාකච්ඡා කළා. ආහාර නිරෝධය ගැන කතා කරන්න තියෙන්නේ ඒ මාත්‍රිකාව සම්බන්ධ කරගන්න අදහස් කළා මේ විදියට හැම එකකම තියෙනවා අදාළ ස්වභාවය ඒකට හේතුව ඒක නැති කිරීම සහ නැති කරන විදිහ කියලා காரணා හතරක් චතුරාර්ය සත්‍ය සම්බන්ධ කරලා තියෙන විදිහ දුක දුකට හේතුව දුක නැති කිරීම සහ නැති කරන මාර්ගය කියලා එතකොට මේ කාරණා 16ම සම්මාදිට්ඨිය උදා කරන්න තියෙන කාරණා 16ම හැදෙන්නේ ওই විදිහට. කාරණාව හේතුව නැති කිරීම නැති කරන විදිහ. අපි ආහාර නිරෝධය ගැන කතා කරේ නැතුව ඉතුරු කළා. අද අපි කතා කරනවා ජරා සහ මරණ පිළිබඳව කාරණාව. ඒක කතා කරලා අපි අවසානෙට සම්බන්ධ කරමු මේ හැම එකකම සම්බන්ධය තමයි Nirodhe අවසානෙට නිරුද්ධ කිරීම මාර්ගය කතා කරන එක. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධ කරගෙන කොහොමද මේ සියලු කාරණා ජයගන්නේ කියන එක අවසාන මාතෘකාවට තියලා මූලික කාරණා ටික සාකච්ඡා කරගනිමු හැම දිනාගේම පහසුව වෙනුවෙන් අවබෝධය වෙනුවෙන්. දැන් සම්මාදිට්ඨිය උදා කරගන්න තියෙන හතරවෙනි කාරණාව විදිහට සාරිපුත්ත මහ රහතන් වහන්සේ සාකච්ඡා කරන්නේ ජරා මරණය මොකද්ද? ජරා මරණයට හේතුව මොකද්ද? ජරා මරණය නැති කිරීම කියන්නේ මොකද්ද? ජරා මරණය නැති කරන විදිහ මොකද්ද කියලායි සාකච්ඡා කරා. මොකද්ද ජරා කියන්නේ? වයසට යාම. මරණය කියන්නේ මැරෙන එක. ඒක තමයි අපේ තියෙන අර්ථය නේ. වයසට යෑම සහ මරණය කියන එක තමයි අපිට මතු පිටින් තියෙන අර්ථය. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව විස්තර කළා තියෙනවා. ජරාව කියන එක කොයි විදිහේ එකක්ද කියලා. මරණය කියන්නේ කොයි විදිහේ එකක්ද කියලා විස්තර කරනවා. අපේ ස්වභාවය තමයි වයසට යනකොට ජරාවටපත් වෙනකොට ඒ ජරාවටපත් වෙන එක නවත්තන්න හෝ ඒකේ යම් යම් සංශෝධන කරලා ජරාවටපත් වෙන එක බාහිරට නොපෙනෙන විදිහට වැඩපිළිවෙලක නේද අපේ පරිසරය හැදිලා තියෙන්නේ. එහෙම නේද අපි කරන්නේ. කළු කොණ්ඩේ සුදු වෙන එක නවත්තන්න අපි උපක්‍රම කරනවා නේ. දත් ටික අවපැහැවෙනකොට ඒක නවත්තන්න අපි වැඩපිළිවෙලක් කරනවා. හැම දි รา පත් වෙනවා ගැලවි ගැලවි යනවා. නමුත් ඒකට අපි වැඩපිළිවෙලකින් ඒක නවත්තන ක්‍රමයක් හොයාගෙන තියෙනවා නේ. ඒ විදිහේ ටිකක් තියෙනවා. නමුත් අපි දන්නවා අපි වයසට යනවා කියන්නේ ඔය මොන දේ කරත් ටික දවසක් යනකොට හැරමිටියක් අතර ගන්න වෙනවා. එතකොට අපි දන්නවා දැන් මේ එහෙනම් වයසට යන එක තමයි මේ සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ වයසට යනවා කියලා දැනගත්තට කොණ්ඩේ සුදු වෙනවා කියලා දැනගත්තට දත් වැටෙනවා කියලා දැනගත්තට හැම රැලි වැටෙනවා කියලා දැනගත්තට නියපොතු දිරනවා කියලා දැනගත්තට අපි දැන් වයසට යෑම අවබෝධ කරලාද? නැහැ. වයසට යෑම යම් කෙනෙක් අවබෝධ කළා නම් ඒ කෙනාට සම්මා දිට්ඨිය උදා වෙලා තියෙන්න ඕන. වයසට යෑම යම් කෙනෙක් අවබෝධ කරා නම් වයසට යෑම පිළිබඳව උපදින යම් දුකක් තියෙනවා නම් ඒ දුක එයාට නූපදී තියෙන්න ඕන. වයසට යෑම පිළිබඳව අවබෝධ කරා නම් වයසට යෑම මුල් කරගෙන දුක උපදවන හේතුව නැති කරලා තියෙන්න ඕනි තේරුම් අරගෙන තියෙන්න ඕන. එහෙම නැත්තම් අපි තාම ජරා මරණ තේරුම් අරන්නේ නැහැ. අපි දන්නේ මේ මතුපිට මේ ශරීරයේ තියෙන ටික එහෙ මෙහෙ වෙනවා කියලා දන්න එක විතරයි අපි කරලා තියෙන්නේ. ඒක දැනගෙන ඉන්න එකත් ලොකු දෙයක් නොදන්න අයට වඩා. ඒක දැනගෙන ඉන්න එකත් ලොකු දෙයක්. අපි ඒක නොදන්න නොදැනගෙන ඉන්නවට වඩා. ඒ නිසා මේ ධර්ම සාකච්ඡා කිරීමෙන් ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ කියන කාරණා පිළිබඳ අවබෝධය ඇති කරගෙන සම්මාදිට්ඨිය උදා කර ගැනීමමයි හේතුව. එහෙම නැත්නම් අපි අද දවසේ මේක කතා කරලා නැවත දවසක ආයෙ කතා කරාම තොරතුරු ටික අපි ළඟ තියෙනවා. ඒ ධර්මය අවබෝධ වෙලත් නැහැ. අපිට කරන්න දෙයක්වත් නැහැ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේවා සාකච්ඡා කිරීමෙන් ඉලක්ක වෙන්න ඕන ඒ කාරණාව දැනගෙන ඉගෙනගෙන ඒක ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලකට අපි බහින්න ඕන. එහෙම බැස්සේ නැත්තම් මේක තවත් එකක් විතරක් වෙනවා. ඒ සඳහා වෙන කාරණා ටිකක් තමයි සාකච්ඡා කරන්නේ. අපි මේ කාරණා ටික හොඳින් දැනගෙන ඊට පස්සේ එකින් එක මේවා කොහොමද ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට අවබෝධයක් හදාගන්න ඕන. ඒ නිගමනයට එන්න මේ කතා කරන කාරණා ටික අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒක දැනගෙනම ඉන්න ඕන. ඒ විදිහට අපි පරිසරය හදාගෙන සාකච්ඡා කරමු කොහොමද සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨි සූත්‍රය කොහොමද විස්තර කරන්න කියලා. කතමං පනාවසෝ ජරා මරණ. කතමෝ ජරා මරණ සමුදයෝ. කතමෝ ජරා මරණ නිරෝධෝ කතමා ජරා මරණ නිරෝධගාමිනී පටිපදා. කතමං ජරා මරණං මොනවද ජරා මරණ? දැන් ඉස්සර වෙලාම කරන්න හදන්නේ ස්වභාවය තේරුම් ගන්න එක. ඉස්සර වෙලාම කරන්න හදන්නේ ස්වභාවය තේරුම් ගන්න එක. යමක පරිසරයක් තියෙනවා නම් ඒ පරිසරයේ මූලික අපිට අහුවෙන පේන ස්වභාවයක් තියෙනවනේ. දැන් ජරා මරණ කියන එක වයසට යනවා කියන එකයි මරණය කියන එකයි අපිට දැන් අත්දැකීමේ තියෙන කාරණාවනේ. අපි ඉස්සර වෙලා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජරාව සහ මරණය කියන්නේ මොකද්ද කියන එක ඉස්සර වෙලා විස්තර කරගන්නවා. ඒක අපේ විවහාරේ වෙන විදිහක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වෙන විදිහකට ඒක දේශනා කරනවා. අපිට පේන ටිකමයි දේශනා කරලා තියෙන්නේ. හැබැයි අපි දේශනා කරන අපි කතා කරන තැනින් නෙවෙයි බුද්ධ දේශනාව ගමන් කරන්නේ. හැමතිස්සෙම අපේ අවබෝධය අපේ දැනුම යන්නේ අපේ දැනුම් සීමාව ඇතුළ. එතනින් ගියාම තමයි අපිට මේක තේරෙන්නේ නැත්තේ. ඒ නිසා අපිට අපේ දැනුම් සීමාවේ එහාට ගිහිල්ලා බුද්ධ දේශනාවේ තියෙන තැනින් තේරුම් ගැනීමෙන් තමයි ධර්මය කියන එක අවබෝධ වෙන්නේ. අපේ සීමාවේ තේරුම් ගන්න යෑමෙන් වෙන්නේ අපිට ඕන එක තමයි තේරෙන්නේ. ධර්මයේ තේරෙන්නේ නැහැ. අපිට වැරදිලා තියෙන්නේ ඒක. අපේ සීමාවෙන් අපි තීන්දු කරනවා ධර්මයට අදාළ තැනින් තීන්දු කරන්නේ නැතුව. එක හාමුදුරනමක් ලස්සන උදාහරණයක් දෙනවා මේ කෙනෙක්ට වතුර තිබහා හැදිලා ලිඳක් ළඟට ගියහම ඒ ලිඳේ වතුර තියෙනවා. හැබැයි අඩියේ තියෙන්නේ. ගන්න පුළුවන් සීමාවේ නැහැ. ළඟ තියෙන එතන තියෙන බාල්දියෙන් වතුර අදින්න හදනවා ලනුවෙන් ලණුව ගැට ගහලා බාල්දියට වතුර අදින්න හදනවා. නමුත් ලණුව දිග නැහැ වතුරට. බාල්දිය දිග නැහැ වතුරට. දැන් මේ කෙනා ප්‍රඥාවන්ත නම් මොකද කරන්න ඕන? වතුර ටික කිට්ටු නැහැ කියලා බාල්දිය ගානට ලිඳ උස්සනවද? වතුර එක උස්සනවද? හොඳට හිතලා බලන්න. බාල්දිය දිග නැත්තම් නැහැ කියලා වතුර ටික උඩට උස්සනවද? ලනු කෑල්ලක් මෝට්ටු කරලා බාල්දිය දික් කරගන්නවද? ගණු කෑල්ලක් කමනල බාල්දිය දික් කරන ප්‍රඥාවන්තයා. ඒ කියන්නේ වතුර ළඟට අපි යනවා. අපි ළඟට වතුර උස්සන්න බෑ. ළිඳේ තියෙන. එතකොට ධර්මය කියන්නේ ගැඹුරු දෙයක් හරියට ලිම්පතුලේ වතුර තියනවා වගේ. අපේ කඹේ කොටයි. ඒ කියන්නේ අපේ අවදිය, අපේ ප්‍රඥාව, අපේ මොලේ, අපේ දැනුම කොටයි. අපිට ධර්මය තේරෙන්නේ නැහැ කියලා අඩියෙම තියෙන ධර්මය උඩට ඉස්සුවොත් උස්සල තේරුම් ගන්න ගියොත් ගැඹුරු ධර්මය සරල කරලා තේරුම් ගන්න යනවා කියන එකෙන් කෙරෙන්නේ මොකද්ද? ධර්මය නෙවෙයි තේරෙන්නේ අපිට ඕන දේ. ඇයි? අපි ඒක කොට කරනවා. සරල කරනවා. සිම්පල් කරනවා. අපිට ඕන තැනට උස්සනවා අපි. මම දික් කරන්න ඕන මගේ ලනුව මිසක ධර්මයේ උඩට ඉස්සීම නෙවෙයි. අපිට වැරදිලා තියෙන එතන. අපි අපිට ඕන තැනින් තීන්දු කරනවානේ. දැන් මේ කියන දේ තේරුනේ නැත්තම් මේ කාරණාව තේරුම් කරලා දෙන්න පුළුවන් ය කියලා හිතන කෙනෙක්ගෙන් තව කතාවක් අහලා බලනවා අපිනේ. එතකොට ඒ කෙනා කියන ටික යන්තම් හරි අපිට තේරෙනවා නම් ඊට වැඩිය සරලයි කියලා හිතෙනවා නම් අපි අපේ තැනට ධර්මයේ උස්සනවා. මේ කියන්නේ මේකෙන්ම සියල්ල තේරෙනවයි කියන එකම නෙමෙයි. නමුත් තවත් සරල කරන්න යෑම කියලා කියන්නේ මගේ මෝඩකමට පෑහෙන විදියට ධර්මය වෙනස් කරනවා කියන එක. මගේ බාල්දියේ ධර්මයට ධර්මය වෙනස් කරාම මගේ කන්ටේනර් එක හරි පුංචි වෙන්න පුළුවන්. එතකොට ධර්මයට ධර්මය අහු වෙන්නේ ඒ බාල්දියේ තරමට විතරයි. එතකොට මට අවබෝධ වෙන්නේ නැහැ සමස්ත ධර්මය. ඒ නිසා මම ධර්මය ළඟට යෑමෙන් මිසක ධර්මය මගේ ළඟට ගැනීමෙන් අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ කාටවත්. ඒක තේරුම් ගන්න ඒ නිසා බාල්දියට ලනු කෑල්ලක් වැඩිපුර අමුණ ගන්න ඔයත්ොන්ට සම්මාදිටිය ඒ නිසා මතු පිට තියෙන අර්ථයට එහා ගියපු දේශනාවක් කෙරෙන්නේ බුද්ධ දේශනාවෙන් ඒක අපි පුළුවන් තරම් පැහැදිලි කරගෙන සරල කරගෙන තේරුම් ගන්න හදන්නේ. එතකොට මොකද්ද මේ ಜಾතිය කියන්නේ? ජරාව කියන්නේ යා තේසං තේසං සත්තානං තම්හි තම්මි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචත ආයුනෝ සංහානි ඉන්ද්‍රයානං පරිපාකෝ අයං උච්චතා උසෝ ජරා එතකොට මොකද්ද මේ වයසට යෑම කියලා කියන්නේ දි รา පත් වීම කියන්නේ ඒ ඒ සත්වනිකායවල ඒ ඒ සත්වනිකාය කියන්නේ මොනවද ඒ ඒ සත්වනිකාය කියන්නේ මේ ලෝකයේ ඉපදිලා ඉන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. මිනිස්සු කියන්නේ මේ සත්ව නිකාය සත්ව කොටස් අතරින් එක කොට්ටාසයක් විතරයි. දිව්‍ය ලෝක 6ක් ගැන කතා කරනවානේ. කාම ලෝකේ අදාළ දිව්‍ය ලෝක 6ක් ගැන කතා කරනවා. එතකොට එතනම සත්ව වර්ග 6ක් ඉන්නවා. ඊට පස්සේ මනුෂ්‍ය ලෝකයේ තියෙනවා. ඒක තව සත්ව කොට්ටාසයක්. සතර අපාය කතා කරනවා. එතකොට සත්ව කොටස හතරක් එතන තියෙනවා. තවත් එහාට ගියාම බ්‍රහ්ම ලෝක ගැන කතා කරනවා. ඒ ඒ ඒ සත්ව කොටස තියෙනවා. දැන් ජරාව කියන්නේ මොකද්ද එතකොට? ඒ ඒ සත්ව නිකාය වල ඒ ඒ සත්ව කොටස වල ඒ ඒ සතුන් උපදින ස්ථානවල ඒ සතුන්ගේ ඒ සතුන් තුල යම් දිරීමක් ඒ ඒ සත්ව කොට්ටාසවල යම් දි รา පත් වීමක් පේන්න තියෙනවනම් දිරීමක් තියෙනවනම් දිරන බවක් පේන්න තියෙනවනම් දිරීම එකක් දිරන බව එකක් ඈ දිරමින් තියෙනවා වගේ අදහස කැඩුණු බවක් බිඳෙන ගතිය කැඩෙන බිඳෙන ගතිය මනුස්සයන්ගේ නම් අතපය කැඩෙනවා බිඳෙනවා ඒ ස්වභාවය එනවනේ තිරිසන් සතුන් ගත්තහම මේ අයගේ අතපය කැඩෙනවා බිඳෙනවා කකුල් හතරෙන් ඉන්න සතා තුනෙන් ඉන්න බව පේනවා නේ. දෙකෙන් ඉන්න සතා එකෙන් ඉන්න බව පේනවා. ඊළඟට දැන් පුරුක් ගැලවෙන සත්තු නම් ඒගොල්ලෝගේ ශරීරයේ පුරුක් පුරුක් කැඩිලා යනවා ගැලවෙනවා. ඒ විදිහට කැඩී යන බවක් පේනවා නේ. දැන් අපෙත් හන්දි බින්දෙනවා, ඇට කැඩෙනවා. මේ විදිහට මේ ශරීරයේ කෑලි වලට කැඩි කැඩි යනවා. කැඩෙන බවක්, කැඩීමක්. ඒ ඒ සත්වනිකායවල කැඩෙන බවක් බිඳෙන බවක් පේනවනම්. කෙහෙ පැහුණු බවක් පේනවනම්. ඒතර ඒ ඒ සත්ව නිකායවල ඉන්න සත්වයන්ගේ කෙස්ස පැහෙන බවක් සුදු වෙන බවක් පේනවනම් සුදු වීමක් තියෙනවනම් හැම රැලි වැටුණු බවක් තියෙනවනම් දැන් අපේ ගත්තාම මනුෂ්‍ය ලෝකයේ හැම රැලි වැටීම අපිට පේනවනේ තිරිසන් ලෝකයේ ගත්තාම මේ අයගේ හැම රැලි වැටීම අපි දැකලා තියෙනවනේ ඒ ඒ සත්වනිකායවලට අනුව ඒගොල්ලොන්ගේ හැමරැලි වැටීම පැනවෙනවා. අපි ලේසියෙන් අවබෝධ කරන්නේ අපේ සීමාවේ තියෙන ටිකනේ. අපිට පේන ටිකේ ටික තමයි අපි තේරුම් අරගෙන දැකගෙන යන්නේ. ඊළඟට ආයුෂ පිරිහීමක්. එන්න එන්න අපේ ආයුෂ මොකද වෙන්නේ? අවපක්ෂයට යනවා. ටික ටික අඩු වෙන බව පේනවානේ. ආයුෂ පිරිහෙනවා. දැන් ආයුෂ පිරිහෙන පටන් ගන්නේ කොහේ ඉඳලාද? කොහේ ඉපදිච්ච දවසේද? මව් කුසේ ආපු දවසේ ආයුෂ පිරෙන්න පටන් ගන්නවා. ඒත් අපිට පේන්නේ කොහොමද ඒක? වර්ධනයනේ. ඒක තමයි සාමාන්‍යයෙන් ඒකේ ලක්ෂණය. මව් කුසට මේ යුක්තාණුවට විඥානය බැසගත් උදා ඉඳන් ඒක වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඉන්ද්‍රිය ටික වැඩෙනවා නාම රූප වැඩෙනවා. ඒ වැඩිම සිද්ධ වෙනවා කියලා කියන්නේ අරක දිරන්න පටන් ගත්තා කියන එකයි. හැබැයි ඒකට මුලින් දෙන වචනේ දිරනවා කියන එක නෙමෙයි වර්ධනය කියලා කියන්නේ. අපි මෞකොසේ ඉඳන් මැදිවිය දක්වා කියන කාලය කතා කරන්නේ වර්ධන වේගය සම්බන්ධව. ඇයි මේ ශරීරයේ ශෛල මෙරි මෙරි මැරෙන වේගයට වඩා වේගෙන් අලුත් ඒවා උපදිනවා. ඒ නිසා අපි වැඩෙනවා. පරණ ශෛල මෙරි මෙරි අලුත් ඒවා ශක්තිමත් ඒවා උපදිනවා. උපදිනකොට මොකද වෙන්නේ? මේ ශරීරය වැඩෙන බවක් වර්ධනය වෙන බවක් තරුණ වෙන බවක් පේන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි වර්ධන වේගය කියලා එකට කතා කරන්නේ. ඒත් මේ දි รา පත් වීම තමයි සිද්ධ වෙන්නේ. නමුත් එතෙන්දී අපිට ඒක පේන්නේ එහෙම යන කෙනාට මැදිවිය පහුවීගෙන යනකොට වෙන්නේ කොයි කාලයද ඉන්නේ? දැන් මේක වර්ධන වේගය මේක පිරිහීමේ කාලය තමයි පරිහානි වේගය තමයි ඊට පස්සේ පටන් ගන්න. දැන් එතන පිරිහෙන්නේ කොහොමද මේ වර්ධන වේගය ඉවර වෙලා පිරිහෙන වේගයේදී පිරිහෙන වේගයට ශෛල උපදින්නේ නැහැ අලුත් අලුත් ශෛල ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ නැති නිසා වෙන්නේ මොකද? තියෙන ශෛලත් මෙරි මෙරි යනවා. උපදින ශෛලත් දුර්වලයි. ඒ දේවල් නිසා මේක එන්න එන්න අබලං වීමක් පේනවා මිසක හයිය වෙන බවක් ශක්තිමත් වෙන බවක් පේන්නේ නැහැ. ඔය දෙකේම තියෙන පිරිහීමේ වේගය තමයි. නමුත් අපිට පේන්නේ මුලින් වැඩෙන වේගය දෙවනුව පිරිහෙන හැටි පේන්න පටන් ගන්නවා. ඒ පිරිහීමේ ලක්ෂණය නිසා තමයි අර ශෛල මැරෙන වේගයට නූපදින නිසා තමයි අපේ කෙස්ස පැහෙන්න පටන් ගන්නෙ. හැම රැලි වැටෙන්න පටන් ගන්නෙ. දැන් පුංචි කාලේ ඉඳන් වැඩෙනකොට හැම ගැලවි ගැලවි ගියාට මතු පිටින් ඒකේ පැහැපත් බව නැති වෙන්නේ නැහනේ. වර්ධනය වේගය නැති වෙන්නේ නැහනේ. නමුත් ඊට පස්සේ මෙදිවිය ඉක්මලා යනකොට මොකද වෙන්නේ? හැම ගැලවෙනවා ගැලවෙනවා වගේම රැලි වැටි වැටි රැලි වැටි වැටි ජරා ජීර්ණ වෙමින් යනවා. පිරිහෙන පැත්තට හැරෙනවා. එහෙම යනකොට රස වේදනා මොකද වෙන්නේ? නැතුව යනවා. අඩු වෙනවා. ඇහෙන සීමාව අඩුව යනවා. ආග්‍රහණ දැනෙන සීමාව අඩුව යනවා. සංවේදනා ටික ටික මොකද වෙන්නේ? පිරිහි පිරිහි යනවා, අඩු වෙවි යනවා. ඒකට කියනවා වයසට යනවා කියලා. ජරාවටපත් වෙනවා කියලා. දැන් ওই ටික අපිට ක්‍රමයෙන් සිද්ධ වෙනව නේද? අපිට ක්‍රමයෙන් සිද්ධ වෙනවා. ඒක දන්නේ නැති වුනහම අපි කරන්නේ මේ ශරීරය තව ටිකක් දි รา පත් වීම සම්බන්ධව සතුට සාජ්‍ය පවත්වනවානේ. ඒක දන්නේ නැහැ සම්මා දිට්ඨිය නැහැ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය විතරයි. ඒ නිසා අපි ශරීරයේ දි รา පත් වීම සමරන්න සතුරු සාමීචි සතුරු සාජ්‍ය පවත්වනවානේ. කේක් කපනවා. කේක් කපලා සමරන්නේ මොකද්ද? දි รา පත් වීම. නාකි වීම. වෙන මොකවත් නෙවෙයි. එතකොට හිතලා බලන්න මේ ශරීරයේ ස්වභාවය ඔය ආකාරයට යනවා. ඒකට කියන පිරිහෙනවා කියලා. ඒ පිරිහෙනවා කියන්නේ දැන් මව කුසේ ඉඳන් ආයුෂ වැඩිගෙන ඇවිල්ලා ආයෙත් ආයුෂ අනිත් පැත්ත නැත්නම් ශරීරයේ පිරිහෙන වේගයට යනවා. අපි හිතනවා මේ ආයුෂ වැඩි වෙනවා එන්න කියලා. වෙන්නේ මොකද? හැමතිස්සෙම අඩු වෙන එකයි. අඩු වෙන එකයි සිදෙන ඉන්න තියෙන කාලය අඩු වෙනවා. ඒක හරි අපූර්වයි. දැන් අපේ ඔය කරන වැඩවල ගණන් කරන කවුන්ට් කරන සිස්ටම් එකත් ඒ විදිහටනේ සමහර තැන්වල තියෙන්නේ නේද? දැන් ටෙලිෆෝන් කෝල් එකක එහෙම ගණින්නේ එකේ ඉඳන් 50ට නෙමෙයිනේ. 60ට නෙමෙයිනේ විනාඩිය ගණින්නේ. අනිත් පැත්තටනේ අඩු වෙන පැත්තට. එතකොට අපිට හැමතිස්සෙම පෙන්වලා තියෙන්නේ ඔරලෝසුවේ පැය 24 ගත්තාම පැය 24 වැඩි වෙවි යන එකද වෙන්නේ අඩු වෙවි යන එකද වෙන්නේ. අවපක්ෂයට යන්නේ නේ. ඇයි පැය 24 එකින් එක පැයෙන් පැය පැයෙන් පැය අඩු වෙනවා. දවසින් දවස අඩු වෙනවා. අවුරුද්දේ දවස් ගාන වැඩි වෙන එකද අඩු වෙන එකද වෙන්නේ? අඩු වෙනවානේ. අද දවස ගෙවුනම අද දවස ආපස්සේ යනවා. ඊට පස්සේ හෙට දවස ආයෙ ඇදලා දානවා. එහෙම එහෙම දවසින් දවස ඇදලා දානවා. අපිත් ඒකට ගැලපෙන්න ටික ටික මේ පරිහානියට යනවා. ආයුෂ පිරිහෙනවා අපේ විදිහට. ඊළඟට ඉන්ද්‍රයන්ගේ මේරීමක් වෙනවද? ඉන්ද්‍රයන්ගේ මේරීමක් කියන්නේ පුංචි කාලේ අපි විඳපු විදියට නෙමෙයි දැන් අපේ ශරීරයේ මේ ඉන්ද්‍රිය පද්ධතියෙන් අපි විඳින්නේ. මව් කුසේ ඉඳපු ප්‍රමාණයට නෙමෙයි දැන් අපේ ප්‍රමාණයනේ. මව් කුසේදී ගත්තු ප්‍රමාණයනේ දැනීම නෙමෙයි දැන් තියෙන්නේ. දනගාන වයසේ තිබුණු දැනීම නෙමෙයි අපිට දැන් තියෙන්නේ. මේ ඉන්ද්‍රිය වැඩෙනවා නැත්නම් ඇහැ තිබුණට වැඩි ප්‍රමාණයක් පේන්න පටන් ගන්නවා. කන තිබුණට වැඩි ප්‍රමාණයක් ඇහෙන්න පටන් ගන්නවා. මොලේ තිබුණට වැඩි ප්‍රමාණයක් වේගෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ විදිහට ඉන්ද්‍රියන්ගේ වැඩිවීමක් පේන්න තියෙන වැඩෙනවා කියන්නේ අනිත් පැත්තට පිරිහෙනවා කියන එකයි. එතකොට ඉන්ද්‍රියන්ගේ වැඩිවීමක් පේන්න තියෙනවා නම් ඒකත් පිරිහීමක් තියෙනවා පිරිහනවා කියන එකයි. කියන්නේ මේ මෝරනවා කියලායි බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරන්නේ. ඔය විදිහට ඒ ඒ සත්වනිකායවල ඒ ඒ සත්වයන්ගේ වයසට යෑමක් ඉන්ද්‍රියන්ගේ මේරීමක් කැඩීමක් බිඳීමක් පරිහානියක් පේන්න තියෙනවා නම් ඒකට කියනවා වයසට යනවය කියලා. මේ සියල්ල සිද්ධ වෙන්නේ මොකක් තියෙන නිසාද? ශරීරයක් තියෙන නිසා තමයි දි รา පත් වීම සිද්ධ වෙන්නේ. ශරීරයක් තියෙන්නේ මොකක් නිසාද? ඉපදීම නිසායි දි รา පත් වෙන එකක් පේන්න තියෙන්නේ. ඉපදුනේ නැත්තම් අපිට වයසට යන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉපදෙනවා කියන්නේ මව් කුසෙන් ඉපදීම නෙවෙයි. ඒක විතරක් නෙවෙයි. සංසාරයේම ඉපදීම. මේ જાතිය කියන්නේ මනුෂ්‍ය જાතිය ඉපදීම කියන කතාවක් නෙවෙයි. තිරිසන් ලෝකෙක අපි ඉපදුනා නම් තිරිසන් සත්තුන්ගේ තැනක අපි ඉපදුනා නම් ඒත් මේ කියන විදිහටම කැඩෙන බිඳෙන දි รา පත් වන වෙනස් වන ස්වභාවය අපිට උරුමයි. දෙවියන්ගේ සමීපේ ඉපදුනා නම් ඒත් ඒ ස්වභාවයට අපි ලක් වෙනවා. බ්‍රහ්මයන්ගේ සමීපේ උපන්න නම් ඒත් ඒ විදියට අපිටපත් වෙනවා. සතර අපායේ අනිත් නිරය പ്രേත ලෝකවල ඉපදුනා නම් ඒත් ඒ විදියටම අපිට ඒ තැන් වලින් දි รา පත් වීම හම්බ වෙනවා. ඒ නිසා තමයි පිරිහිලා ගිහිලා මැරිලා ගිහිලා නැවත තව තැනක උපදින්නේ ඒගොල්ලෝ. එකම විදියට පවතින බවක් තිබුණා නම් අපි හැමදාම මෙතනම ඉන්න ඕනනේ මේ විදියටම ඉන්න ඕන. එහෙම ඉඳිල්ලක් අපිට පේන්නේ නැත්තේ ඇයි? මේකේ වෙනසක් තියෙන නිසා. එතකොට උපන්න කෙනෙකුට හිමි ධර්මතාවයයි මේ සිද්ධ වෙන්නේ. උපන්න කෙනෙකුට හිමි ධර්මතාවයයි සිද්ධ වෙන්නේ. හොඳට සම්බන්ධ කර කර බලන්න. බල්ලෙක් වෙලා උපන්නා නම් ඒත් මේ විදියට අනුන්ගෙන් පොළු පාරවල් කාලා කකුල් කඩාගෙන නොණ්ඩික ගහ ඉන්න වෙනවනේ. හාම්පුතෙක් ඉන්න එකෙක් නම් බෙහෙත් බඳී. නැති කෙනෙක් නම් ওই පේමන්ට් එකක läගලා ඉන්න ඕන. ඒත් කවුරු හරි එනකොට නැගිටලා දුවන්න ඕන. එලවනකොට යන්න ඕන. කිසිම ලගින ලගින තැන කිසිම නිදහසක් හම්බෙන්නේ නැහැ. ඒක හරියට බුදුරජාණන් වහන්සේගේම උපමාවක් තියෙනවා. තුවාලයක් තියෙන හිවලෙක්. තුවාලේ තියෙන්නේ කොහෙද? බඩේ යටිපැත්තේ. ඒ තුවාලේ තියෙන හිවලා තුවාලේ වේදනාවත් එක්ක දුවනවා. දුවලා ගිහිල්ලා කොහේ හරි ලගිනවා. läගලා ටික වෙලාවක් ඉන්නකොට මොකද වෙන්නේ? ඒ අවට ඉන්න පුංචි පුංචි සතුන් ඉන්නවනේ. ඒ අය ඇවිල්ලා මේ තුවාලෙට ගොඩ වෙනවා. තුවාලෙට ගොඩ වෙලා තුවාලේ කන්න පටන් ගන්නවා. තුවාලේ කන්න පටන් ගත්තාම හිවලා හිතනවා මේ තුවාලේ රිදෙනවා මොකද මම ඉන්න තැන නිසා. මම මේ ඉන්න බිම හරිනෑ තුවාලේ රිදෙනවා ඒ නිසා මම මෙතනින් යන්න ඕන කියලා හිවලා ගිහිල්ලා තව තැනක ලගිනව කොහේ හරි ආයෙ ටික වෙලාවක් යනකොට ආයෙමත් අර විදිහටම ඒ ඒ සතුන් ඇවිල්ලා මේ තුවාලේ කන්න පටන් ගන්නවා ආයෙත් හිවලා මොකද කරන්නේ ආයෙත් පොළවට බැන බැන ආයෙත් දුවනවා දුවලා ගිහිල්ලා ආයෙ කොහේ හරි ලගිනවා ඒ සතා ගිහිල්ලා කොහේ හරි හේත් වුණොත් ඒ හේතු වෙච්ච තැන ගහක් නම් ගහේ ඉන්න සතුන් ගොඩ වෙනවා තුවාලෙට. බිත්තියක් නම් බිත්තියේ ඉන්න සතුන් තුවාලෙට ගොඩ වෙනවා. මෙයා යන යන තැන දැන් තුවාලෙට ගැළපෙන ස්ථානයක් හොය හොයා යනවා. ඒ යන තැන්දී ඒ ඒ සතුන් ඒ තුවාලේ කනවා. ඒක හොඳ නෑ කියලා තැරලා දාලා පියායේ දුවනවා. මනුෂ්‍ය ලෝකෙ ඉපදුනා. මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඉන්න අපිට දැන් දිරීම නැමැති තුවාලේ හම්බ වෙලා තියෙනවා. මේක දිරනවා, කැඩෙනවා, බිඳෙනවා, කුණු වෙනවා, හැම රැලි වැටෙනවා, හැම වැටෙනවා, ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා, විවිධාකාරයේ දේවල් ටිකක් වෙනවා. මේක ඇතුළෙම අපි තනින් තැනට දුවනවා මේක නඩත්තු කරන්න පුළුවන් තැනක් හොයාගෙනනේ. ලංකාවේ ඉඳලා කැනඩාවට ආවේ මේක නඩත්තු කරන්න තියෙන හොඳ සුකෝපභෝගී තැනක් හොයාගෙන කියන එක යටි අර්ථයෙන් තේරිලා නෑ නේද? ඇයි? එහෙ තියාගෙන හිටියොත් මේකට සෑහෙන ප්‍රමාණයට කන්න දෙන්න ක්‍රමයක් නෑ. තියෙන රටාවේ දුවල ලේසියෙන් තුන් වේල තියා එක වේලක්වත් කන්න ලැබෙයිද දන්නේ නෑ. එහෙ කෑම සඳහා තියෙන ඉගැන්වීම් ක්‍රමවේදය මෙහි තරම් හරි නෑ. ඒ නිසා ගැළපෙන තැනකට ගිහිල්ලා ඒක හදාගත්තාම එතෙන්දි කන්න පහසුවෙන් පුළුවන් කියලා ආවා. යට තියෙන්නේ අදහස. නෑ කියන්න බෑ කාටවත්. එතකොට මේ ශරීරයට ගැළපෙන ස්ථානය හොයාගෙන මේ දෙව්වේ. ශරීරයට ගැළපෙන ස්ථානය හොයාගෙන ආවේ මොකක් හරහද? මොකද්ද මෙතෙන්ට මේ ඇඟ අරන් හේතුව? කවුද මේ ඇඟ අරගෙන ආවේ? හිත බණ අහන්න ආවේ කවුද? හිත. එතකොට ලංකාවෙන් කැනඩාවට ආවේ කවුද? හිත. ඔය හිතයි මේ අරගෙන ආවේ. හිතුනේ නැත්තම් බණ අහන්න එන්නේ නැද කවුරු? හිතුනේ නැත්තම් බණ අහන්න එන්නේ නැද? හිතුණු නිසා ආවා. බණ කියන චිත්‍රය හිතේ ඇඳුනා. ඒ නිසා ආවා. කොහොම හරි මේක අරගෙන ආවේ මොකක් නිසාද? හිත නිසානේ. දැන් අර හිවල දුවන තාලේ වැඩපිළිවෙලක් නෙවෙයිද අපිට තියෙන්නේ. තුවාලෙට ගැළපෙන තැන් හොයාගෙන හිවල දුවනවනේ. තුවාලෙට ගැළපෙන පොලවක් හොයාගෙන හිවල හැමතිස්සෙම තැන මාරු කරනවනේ. අපේ ජීවිතේ රස්සාවල් කීයක් අපි මාරු කරලා තියෙනවද? අපි පන්සල් කීයක් මාරු කරලාද මේ ඇවිල්ලා ඉන්නේ? ඇයි ඒ ඒ තුවාලෙට ගැළපෙන ඒ ඒ තැන හොයාගෙන යනවා. අමුසෙමියොත් මාරු වෙනවනේ මිනිස්සුත් මාරු වෙනවනේ ඇයි ඒ තැනට ගැලපෙන තුවාලෙට සැපයි කියලා හිතන තැන හොයාගෙන යනවා ගිහිල්ලා ටික කාලයක් එතන läගලා ඉන්නකොට වටේ පිටේ ඉන්න ඉහෙඳ තෙව්වාම තුවාලේ ඉන්න අය විසින් කනවා එතකොට එතෙන්ට බැන බැන අපි තව තැනකට දුවනවා. මේක තමයි මුළු ජීවිත ගමනෙම කරන්නේ. මේ කිව්වේ මේ මනුෂ්‍ය ලෝකේ දුවන එක ගැන. ඊළඟට මෙතන ඉඳන් ඒක දැන් මෙහි තියෙන ප්‍රමාණයට විඳව විඳව ඉඳලා මෙතනින් අතහැරලා ගිහිල්ලා තව ගැලපෙනවා කියන තැනකට බහිනවා. ඒක බල්ලෙක් බලලෙක් වෙන්න පුළුවන්. නයෙක් පොළඟෙක් වෙන්න පුළුවන්. ප්‍රේතෙක් භූතෙක් වෙන්න පුළුවන්. මිනිස්සෙක්ම වෙන්නත් පුළුවන්. දෙවියෙක් වෙන්නත් පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්නත් පුළුවන්. ගිහිල්ලා බහින. එතෙන්ට බැහැලා එතන ඊට පස්සේ ඒ ස්වභාවයත් එක්ක සටනක් කරනවා. එතන පවතින්න. දිව්‍ය ලෝකෙට යන්නේ පින් කරලා දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු පවා පිරිහෙන්න පටන් ගන්නකොට කම්පා වෙනවා මම පිරිහෙනවා කියලා. ඒගොල්ලොත් පින් හොයනවා තව ටිකක් එහෙ ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒකට සමානව මෙහෙ දිරන්න පටන් ගන්නවා දිරන්න පටන් ගන්නකොට අපි මොකද කරන්නේ මේක නට් දාලා හරි මේක නවත්තන්න පුළුවන්ද ප්ලාස්ටික් සර්ජරි වලින් හරි නවත්තන්න පුළුවන්ද කියන තැනට අරගෙන දුවන්නේ නැද්ද අපි ලෝකයේ තියෙන හොඳම දොස්තරලා ළඟට ඒ දුවන්නේ ඇඟේ දි รา පත් වීම නවත්තන්න නේද? වයසට යන එක නවත්තන්න. ඒ ගියා කියලා දැන් වයසට යෑම අවසන් වෙන්නේ නැහනේ. එතකොට දැන් ඒ දුවන දිවිල්ලේ භයානකකම කියන්නේ මේ ශරීරයේ තියෙන දි รา පත් වීම නවත්තන්න දුවනකොට ඒ තුල රැස් වෙන අකුසල් කන්දරාව නිසා නැවත හම්බ වෙනවා ඊට වැඩිය භයානකව නඩත්තු කරන්න වෙන ශරීරයක් ජීවිත කාලෙම දුවදුවා ඉන්න වෙන ශරීර හම්බ වෙනවා. ඇයි? මිනිස්සෙක් වෙලා ඉපදුනහම මනුෂ්‍ය ගුණධර්ම ටික දියුණු කරගන්න දන්නේ නැතුව ඒක දියුණු කරන්නේ නැතුව ඇඟේ දියුණුව පිණිස දුවලා දුවලා මැරෙනකොට මිනිහෙක් විදියට මැරෙන්න අවශ්‍ය කරන කුසල ශක්තිය මනස තුල නැති වුනහම මැරෙන තාලය අනුව තියෙන තාලය අනුව ගිහිල්ලා අදාළ තැනකට ශරීරයක් හදා ගන්නවා. ඕක තමයි යථාර්ථය. එතකොට අපිට යන රටාව වෙනස් නොකළොත් එහෙම මොකද වෙන්නේ? තව තැනක ගිහිල්ලා හිවලා තැන්මාරු කරන්න වගේ තුවාලය අරගෙන යන්න වෙනවා. රජ කෙනෙක් හිටියා මහා මන්දාතු රජුරු. පොළවට අධිපති. කාමයේ උපරිමයෙන් වින්දා. රජුරවන්ට හිතුණා මීට වඩා එහා ගියපු සැප විඳීමක් තියනවද කියලා හොයන්න. රජ්ජුරන්ට හිතන මීට වඩා එහා ගියපු කාම සම්පතක් ලෝකේ තියනවද කියලා හොයන්න. දැන් මෙහි පංචකාමයේ උපරිමයෙන් විඳින රජ කෙනෙක් කියන්නේ පංචකාමයේ උපරිමයට විඳින්න පුළුවන් යටත්වැසියන්ට වඩා. එයි රටේ ඉන්න සියලුම සත්තුන්ගේ අයිතිය තියෙන්නේ කාටද? රජ්ජුරවන්ට. දඩයමක් කරොත් කොටහ රජ්ජුරවන්ට දෙන්නෝ. රටේ තියෙන සියලුම බවභෝග සම්පත් ධන නිදානවල අයිතිය තියෙන්නේ රජ්ජුරුවන්ට. හොරකමක් කරොත් රජ්ජුරුවන්ගේ කොටහ දෙන්න ඕනේ. එහෙම නැත්නම් දනුවන්ගේ දෙන්න ඕනේ නේ. අයිතිය තියෙන්නේ රජ්ජුරුවන්ට. රටේම ඉන්න ගෑනු මිනිසුන්ගේ අයිතිය තියෙන්නේ කාටද? රජ්ජුරුවන්ට. ඒ නිසා රජ්ජුරුවන්ට ඕන කෙනෙක් අඹුකමට ගන්න පුළුවන්. වෙන කෙනෙක් ගත්තොත් එහෙම ඒක වරදක්. නමුත් රජ්ජුරුවන්ට අයිතිය ඒක. රජ්ජුරුව කියන ඕනම දෙයක් ලෝකෙ පිළිගන්න ඕනි බොරුණත් ඇත්ත උනත් නේ විවස්ථා හදලා දුන්නාම බොරුණත් ඇත්ත උනත් අපි බාර ගන්න ඕනනේ යටත් වැසියෝ කියන ඕනම දෙයක් බොරු වෙන්න පුළුවන් හැබැයි රජ්ජුරුව කියන ඒවා බොරු වෙන්න විදිහක් නැහැ ඇයි වචනේ බලයත් ඒවට රජ්ජුරුවන්ට ඕන තරම් ඇල්කොහොල් පාවිච්චි කරන්න පුළුවන් මදිරාව පාවිච්චි කරන්න පුළුවන් සුරා බොන්න පුළුවන් පෙරණ හැම එකකින්ම කොටහ රජ්ජුරුවන්ට එන්න ඕන හැබැයි යටත් වැසියෝ බිව්වොත් ඒක සුරාබදු පනත යටතේ දඬුවමක් හම්බෙන්න පුළුවන්. නේද? එහෙම නෙමෙයිද හැදිලා තියෙන්නේ. එතකොට දැන් මේ පංචකාමය කියන එක විඳින්න රජතුමාට උපරිම නිදහස තියෙනවා. දැන් මේ රජ්ජුරුව කල්පනා කරනවා මේ ටික ඔක්කොම දැන් මං විඳලා තියෙනවා. මේකට එහා තව එකක් තියනවද කියලා බලනවා. හැබැයි මේ මේ කියන රජ්ජුරුවෝ මේ පස්කම් සැප විඳිමින් පංචකාමයේ විඳිමින් පස්පව් කරන කෙනෙක් නෙමෙයි. දසරාජ ධර්මයෙන් රජ කරන කෙනෙක්. සක්විති රජ කෙනෙක්. මහ පොළවටම ප්‍රධානිය. මහ පොළවටම ප්‍රධානිය වුණු මේ රජ්ජුරුව දසරාජ ධර්මයෙන් පාලනය කරන ඒ තරම් ධාර්මිකයි. මහා මන්දාතු රජ්ජුරුව මහා මන්දාතු රජ්ජුරුව සක්විති රජ කෙනෙක් එතුමා ඒ සැප විඳින්මින් ඉන්න ගමන් ධාර්මිකව කල්පනා කරා වෙන කොහෙද මේ සැප තියෙන්නේ දිව්‍ය ලෝකේ සැප මීට වැඩිය හොඳ නැද්ද කියලා. ඒ රජුරුවන්ගේ පුණ්‍ය මහිමය කොච්චරද කියන එක විස්තර කරනවා එකෙන් මේ රජුරුවෝ මෙහි ඉඳපු රජ ඇඳුම පිටින්ම ඒ වස්ත්‍රාභරණ පිටින්ම ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඒ විදියටම පහළ වුණා කියනවා. මෙයා කාමය දැන් සැප තියෙන තැන හොයාගෙන ගිහලා ඒ ඉන්ද්‍රිය ස්වභාවයෙන්ම ඒ ශරීර ස්වභාවයෙන්ම ඒ ඇඳුම් පැළඳුම් එක්කම මෙහෙන් අතුරුදහන් වෙලා සක්‍රයාගේ සක්‍ර භවනේ පහළ වුණා කියනවා. මන්දාතු රජුරෝන්ගේ පුණ්‍ය මහිමය සක්‍ර දෙවියන්ගේ බලයට වඩා වැඩි එතෙන්දී. සක්‍රය බලනවා මට වැඩිය බලවත් කෙනෙක් කොහොමද මෙතෙන්ට ආවේ කියලා. සක්‍ර දෙවියෝ දැනගත්ත මෙයා සුළුපටු කෙනෙක් නෙමෙයි මං වගේම බලයේ තියෙන කෙනෙක්. ඒ නිසාද මෙයා යටත් කරන එක මට ලේසි නැහැ. හොඳම දේ තමයි ආණ්ඩුවෙන් කොටහක් බෙදලා දෙන එක. ඊට පස්සේ සක්‍ර දෙවියෝ මන්දාතු රජුරවන්ට ආරාධනා කරා ඔබ වහන්සේ මේ රටෙන් රාජ්‍යයෙන් භාගයක් පාලනය කරන්න මම ඉතුරු භාගේ පාලනය කරන්න කියලා දැන් දෙන්න දෙකට බෙදාගෙන පාලනය කරනවා. පාලනය කරමින් ඉන්නකොට මන්දාතු රජුරෝ දැන් එතන සැප විඳින්මින් ඉන්නවා. දිව්‍ය ලෝකේ සැප විඳින්මින් ඉන්නවා. ඒ ඉද්දී රජ්ජුරුවන්ට කල්පනා වෙනවා මේ තියෙන සැපත් මදි මෙතන. මේකත් තව ටිකක් වැඩි කරගන්න තියෙනවා නම් හොඳයි. රජ්ජුරුවන්ට සිතුවිල්ලක් පහළ වෙනවා. සක්‍ර දෙවියෝ මරලා ඉතුරු ටිකත් යටත් කරගන්න ඕනය කියලා. ඒ සිතුවිල්ල ඇති වෙන සැනින් එතනින් අතුරුදහන් වෙලා මනුෂ්‍ය ලෝකෙට කඩන් වැටුණා කියනවා අවුරුදු 90 ගානක 95ක විතර වයසක මිනිස්සෙක් වෙලා. අර ස්වභාවයෙන්ම ඒ එනකොට සෑහෙන කාලයකට පස්සේ රජුරුවන්ගේ රාජ පරම්පරාව මෙහි අවසන්. කවුරුත් නැහැ. ඊළඟට ඒ රජ්ජුරුවෝ යටත් වැසියන් නැත්තම් පිරිසට හමු වෙන පිරිසට විස්තරේ කියනවා මෙන්න මෙහෙම දෙයක් වුණේ කියලා. කියලා කියනවා. යම් කෙනෙක් මේ ලෝකේ කාමයෙන් තෘප්තිමත් නොවි මරුණානම් මහා මන්දාතුගේ නම සිහිපත් කරන්න ඒ කෙනාට කියලා. යම් කෙනෙක් කාමය හොයාගෙන යනකොට ඒ කාමයෙහි පංචකාමයෙහි උපරිමය දක්වාම යන්න පුළුවන් ප්‍රමාණය ගිහිල්ලත් තෘප්තිමත් නොවි මරුණු කෙනෙක් ඉන්නවනම් මහා මන්දාතු රජුරවංග මතක් කරන්න කියනවා ඒ කෙනාට. එතකොට බලන්න අපි තනින් තන මාරු කර කර මාරු කර කර ගියත් මහ පොළොවම යටත් කරන් හිටියත් සිද්ධ වෙන්න තියෙන එකම ස්වභාවයයි. කිසි දෙයක් වෙන්නේ නැහැ ඊටහා. මන්දාතු රජ්ජුරුවෝ මනුෂ්‍ය ලෝකයේ ශරීරයෙන් ඉඳලා ඒ 이르දි බලය නිසා එයාගේ පුණ්‍ය ශක්තිය නිසා ඒ ස්වභාවයෙන් දිව්‍ය ලෝකෙ පහළ වුණාම එයා එතකොට ගනුදෙනු කරේ කාත් එක්කද? සක්‍රයත් එක්ක සහ තමන්ගේ යටත් ඇසි දෙවියොත් එක්කනේ. දැන් එතකොට මිනිස්සුන්ට මහා මන්දාතු රජුරු පේනවද? නැහැ. ඇයි? එයාගේ ශරීර ස්වභාවය සියල්ල කොහෙට අනුවද වෙනස් වෙලා තියෙන්නේ? දිව්‍ය ලෝකෙට ගැලපෙන විදිහට වෙනස් වුණා ඉන්ද්‍රිය පද්ධතිය. එතකොට එයාට පේන්නේ දිව්‍ය දිව්‍යාංගනාව දෙවිවරු තමයි පේන්නේ. එයාට ඇහෙන්නේ දෙවිවරු කතා කරන දේවල්. එයා රස විඳින්නේ කන්නේ බොන්නේ සියල්ල කරන්නේ දෙවිවරු කතා කරන රස විඳින ආග්‍රහණ කරන කන බොන දේවල් තමයි විඳින්නේ. දැන් එතකොට මනුස්ස ලෝකේ හිටියනම් විඳින්නේ මොනවද? මිනිස්යාගේ සීමාව. ඒ මිනිස්යාම මැරිලා ගිහිල්ලා බල්ලෙක්ගේ කුසේ ඉපදුනහම ඒ හම්බෙන්නෙත් මොනවද? ඇහ කන නාසය දිව ශරීරය කියන ටික හම්බ වෙනවනේ. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා ඉපදෙන කෙනා එතෙන්දි බලන්නේ කාගේ බැල්මෙන්ද? බල්ලන්ගේ බැල්මෙන් බලනවා. බල්ලට මිනිස්සුන්ගේ බැල්මෙන් පේන්නේ නැහැ. එහෙම පේනවනම් අපිට වෙනසක් තියෙන්න බෑ. බල්ලා කනකොට දැනෙන රසය නෙවෙයි මිනිස්සුන්ට දැනෙන රසය. හේතුව අපි විඳින රසයට විඳින්න හැකියාවක් නැහැ. එතකොට එතෙන්ට ගැලපෙන චරිත ස්වභාවයකට ශරීර ස්වභාවයකට එයා හුරු වෙන්න ඕන. දැන් එතකොට පේනව නේද මේ දි รา පත් වෙනවා කියන එක ඉපදෙනවා කියන කාරණාවේ අදාළ තැන්වලට අනුව වෙනස් වෙවි යන එකක් මිසක අපිට ඕන විදියට වෙනස් වෙන එකක් නෙවෙයි. අපි කොච්චර හිතුවත් නැතත් ඒකේ ස්වභාවය තමයි. දැන් එතකොට මේ හැමතැනම වයසට යන බවක්, දි รา පත් වෙන බවක්, කැඩෙන බිඳෙන බවක්, හැම රැලි වැටෙන බවක්, කෙස්ස පැහෙන බවක් පේන්න තියෙනවානේ. මේ ස්වභාවය තමයි හැම උපතකම තියෙන ප්‍රතිඵලය. හැම උපතකම තියෙන ප්‍රතිඵලය මේක. මහා නරකයේ දුක් විඳින සමහර සත්වයෝ, නිරේ ගිහිලා දුක් විඳින සත්වයෝ ආයුෂ පිරිහිලා ඒගොල්ලොත් එතනින් චුත වෙන්න හදනකොට දැන් මේ මහා දුක්ඛන්දරාවක් විඳින්මින් ඉන්න උදවිය ආයුෂ පිරිහිලා එතනින් චුත වෙන්න හදනකොට අඬා වැටෙනවලු අනේ මම මැරෙන්න හදනවය කියලා. එතකොට ඒගොල්ලෝ එතන අතහරින්න කැමති නැහැ. ඒගොල්ලෝ එතන අතහැරලා ඉන්න කැමති නැහැ. මොකද එතෙන්ට සූදානම් අය. එතෙන්ට ගැලපෙනවා. දැන් අපිට උනත් අපහසුතාව දැනෙන්නේ තනින් තන ගෙවල් මාරු කර කර යන්න උනහම ටිකක් ටික දවසක් යනවනේ දෙතෙන්ට හුරු වෙන. හුරු තැනින් පුරුදු තැනින් අයින් වුනහම අලුත් තැනකට යනකොට දුෂ්කරතා ගොඩක් හැදෙනවානේ. ඉතින් අපි යන්න ඕන නිසා යනවා මිසක නිකන් හිතේ දෙගිඩියාවෙන් අකමැත්තෙන් නේද නිකන් ඇදී ඇදී යන්නේ මුල් හරිය. ඒ වගේ මහා දුක් විඳින සතුන් පවා අතහැරලා යන්න කැමති නැහැ. එහෙමනම් මෙහි ඉන්න අය ගැන මොන කතාවදනේ? දැන් එතකොට මේ දි รา පත් වීමට අපි කවුරුත් කැමති කැමති වුණත් අකමැති වුණත් ස්වභාවය මොකද්ද? දිරනවා. ඇයි දිරන්නේ? උපතක් තියෙන නිසා. ඉපදුණු නිසා දි รา පත් වෙන එක එපා කියලා ප්‍රාර්ථනා කළා වැඩක් නැහැ. ඉපදුණු කෙනා දි รา පත් වීම එපා කියලා ප්‍රාර්ථනා කරන මෝඩ වැඩේට වඩා වැඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකද දේශනා කරේ? ඉපදුණු නිසා ජරාවටපත් වෙනවා කියලා කියන්නේ දුක. ජරාව කියන්නේ දුකක්. වයසට යෑම කියන්නේ දුකක්. ඒ දුක වහගන්න තමයි අපි ගොඩක් දේවල් කරන්නේ. හැබැයි ඒකට අපි දුක කියන එක කතා කරන්නේ නැතුව වෙන හැඩතල දාලා කතා කරනවා නේ. විවිධාකාරයට ලස්සන වචන වලින් කතා කරනවා. කතා කරලා අපි අර දුක කියන එක මොකද කරන්නේ? වහලා තියනවා මොඩිෆයි කරලා තියෙන දුක. අපිට දුක තියෙනවා. නමුත් දුක කියන එක අපි මොඩිෆයි කරගෙන තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන දේ පේන්නේ නැහැ. තියෙන ස්වභාවය පේන්නේ නැහැ අපිට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ මතු කරන්නේ ඒ බුද්ධ දේශනාවේ තියෙන කොටස් ටිකක්ම තමයි මතු කරන්නේ. යම් කෙනෙක් මේ දිරණ බව, කැඩෙන බිඳෙන බව, පැලෙන බව, විනාශ වෙන බව, ජරාවට යන බව, පිරිහෙන බව, ඒ తত্ত্বය ඒ හැටියටම දැනගන්නේ නම් ඒ කෙනාට කියනවා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා කියලා. ඒක විතරක් දැනගෙන මදි. ඊළඟට මේ දිරණ එක හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. දිරණයකට හේතුව මොකද්ද කියලා දැනගන්න ඕන. දිරණ එක නවත්තන විදිහක් දැනගන්න ඕන නවත්තන්න තියෙන වැඩපිළිවෙලත් දැනගන්න ඕනි. ආං සම්මාදිට්ඨිය උදා වෙනවා කියලා ධර්මයේ උගන්වනවා. දැන් ඒ දිරණ ස්වභාවය මරණයේ ස්වභාවය විස්තර කරනවා. මරණයේ ස්වභාවයත් විස්තර කරන් ඒ දෙකට හේතුව අපි කතා කරගමු. යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්ත නිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා කන්දානං භේදෝ කලේබරස්ස නික්ඛේපෝ ඉදං උච්චතාවසෝ මරණ ඒ ඒ සත්වනිකායවල දැන් ආයෙමත් ඒ ඒ විවිධ විවිධ වූ සත්වයන් උපදින ස්ථානවල මනුෂ්‍ය ලෝකෙ විතරක් නෙමෙයි ඒ ඒ සත්වනිකායවල ඉන්න අයගෙත් චුත වීමක් චුත වෙනවා කියන්නේ අතුරුදහන් වෙනවා කියන එකයි. සාමාන්‍යයෙන් දෙවියෝ බ්‍රහ්මයෝ වගේ අයගේ වෙන්නේ අතුරුදහන් වීම. චුත වීම. ඊට පස්සේ චුති චවනතා අතුරුදහන් වෙන බවක්. අතුරුදහන් වෙන බව කියන්නේ දැන් අතුරුදහන් වෙන්න කිට්ටු වෙනකොට ඒ හැඩතල පේන්න පටන් ගන්නවා. අපිත් වයසට යන බව පේනව නේද? දි รา පත් වෙන බවක් කියලා කිව්වේ ඒකයි. දි รา පත් වෙන බව පේනවා. ඒ කියන්නේ ටික ටික මරණයට ලං වෙන බව පේනවා අපේ මේ ගම්වල ඉන්න අය අහනවා ගොක්කොල එහෙම පේනවද කියලා. ඒ මොකක්ද යහන්නේ? මැරෙන්න කිට්ටුද මරණය පේනවද කියලා යහන්නේ. එතකොට චුත වෙන බවෙක් පේන්න තියෙනවා නම් ඒ කියන්නේ ලක්ෂණ පහළ වෙනවානේ. ටික ටික අපේ මේක මේ වයසට යන අයට විතරක් නෙමෙයි හැමෝටම තියෙන කාරණාව. දැන් දි รา පත් වෙනවා කියන්නේ මරණ ලක්ෂණ පහළ වෙනවා කියන එකම තමයි ඈ. වර්ධනය වෙනවා කියන්නේ මරණයේ ලක්ෂණ පහළ වෙවි තියෙනවා කියන එක ඒක ලොකු කුඩා ભેදයකින් තොරව සිද්ධ වෙන එකක්. මරණයට වෙලාවක්, තැනක්, වයසක් නියමයක් නැහැ. ඒක කොයි වෙලාවෙ කොතන කොහම වෙන්නත් පුළුවන්. එතකොට බෙහෙදයක් බෙහෙදයක් කියන්නේ බිඳී යෑමක්. බිඳෙනවා කියලා කියන්නේ මෙතනින් ශරීරය නැති වෙනවා කියන්නේ ඒත් බින්දනයක් නැත්තම් නැතිවීමක්. ඊළඟට ආයත් කියන අතුරුදහන් වීමක්. චුත වීමම කියන කාරණාවත් එක්කම මරණයක්. අන්න අපි කතා කරන මරණය ශරීරය සම්පූර්ණයෙන් මෙතනින් ඉවත් වෙලා ගියපු මරණය. කාලක්‍රියාව එකේ විවිධ වචන කලුරිය කිරීමක් පේන්න තියෙනවා නම් ස්කන්ධයන්ගේ බිඳීමක් ස්කන්ධයන්ගේ බිඳීමක් කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ අවසන් වීමක්. අවසන් වෙනවා කියන්නේ මෙතන හදාගත්ත එක ඉවත් වී යෑමක්. මෙතනින් එහාට තව තැනකට බැස ගැනීමක්. මෙතෙන්දි රූපය බිඳෙනවා. රූපය ආදාහනය කිරීමෙන් හෝ වලලෑමෙන් කියන කාරණාවේදී රූපය එතනින් අවසන් වෙනවා. ඒ හදපු රූපය. හැබැයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන කාරණා පහ ඇතුළත් වන ඊතර උපාදානස්කන්ධ හතර. ඒ ටික නැවත අවශ්‍ය කරන උත්පත්තියකට අවශ්‍ය පරිසරය හදාගෙන තව තැනකට ගිහිල්ලා බැස ගන්නවා ගැළපෙන ස්වභාවයට අනුව. එතකොට නැවත ගිහිල්ලා ඒ ටික තව ශරීරයක් අල්ලනවා. තව රූපයක් අල්ලනවා. රූපය අල්ලලා එතන ඊට පස්සේ ඒ හිත වැඩෙනවා, ඒ විඥානය වැඩෙනවා. ඒ ටික වැඩි වැඩි ඒ ඇඟ පෝෂණය වෙනවා. ඒක දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්, සතර අපාය වෙන්න පුළුවන්. කැමැති තැනකට ගිහිල්ලා නැටනම් මෙහි හදලා තියෙන තත්ත්වය අනුව එතකොට ස්කන්ධයන්ගේ බිඳී යෑමක් කියලා කියන්නේ මේ ශරීරයෙන් විඥාණය පහ වෙනකොටම රූපය කියන කොටස ඉතුරු වෙනවා රූපය සමග සංවේදනා හුවමාරු කරගත්තු විඳීම් ලබාගත්තු නාම ධර්ම ටික වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන අවස්ථා ටික ඉවත් වෙනවා හේතුව විඥානය බැහැර වෙච්ච නිසා එතකොට කියනවා මරණය කියලා ඒත් වර්තමාන වෛද්‍ය විද්‍යාව තාම අසාර්ථකයි. විඥානයේ බැහැරුණු බව හරියට තහවුරු කරන්න බෑ ඒගොල්ලන්ට. ඒ අය කරන්නේ අර ভাইබ්‍රේෂන් මැෂින් තියලා දෙතුන් සැරයක් උඩ දාලා බලනවා මෙයාගේ හાર્ට් එක තාම වැඩ කරනවද කියලානේ. නමුත් පසුව ඕන්නම් නැවත විඥානයේ එන්න පුළුවන්. එතකොට ශරීර කීයක් අමුවෙන් එම්බාම් කරලා ඇද්ද? මැරුණා කියලා ශරීර කීයක් එම්බාම් කරලා තියෙන්න පුළුවන්ද පන පිටින්? අපිට කියන්න පුළුවන්ද මේ ස්ථිරව මැරිලා තමයි මරණ සහතිකේ කියනවා කියන්නේ මැරුණයි කියන එක නෙමෙයිනේ නේද මරණ සහතිකෙන් කියන්නේ මෙයාගේ මේ ශරීරය කපලා එම්බාම් කරන්න සුදුසුයි කියන එකයි වෙන මොකවත් නෙමෙයි ඊළඟට එයාගේ දේපල ටිකට එහෙම අයිතිවාසිකම් කියන්නේ ඕ අවශ්‍ය තැන් වලට ඒ නීතිමය කටයුතු සඳහා දෙන සහතිකේ මරණ සහතිකෙන් කියන්න බෑ මෙයා මැරුණා කියලා හමුදාවේ නැත්තම් යුද පිටිවලදී කී දෙනෙක් අමුයෙන් වලදාන්න ඇද්ද පන පිටින්. පහුගිය කාලේ හමුදා සෙබලෙක් ඒ කාරණා ඉවර වෙලා ඇවිල්ලා ඒ ගැන කලකිරිලම මහන වෙනවා. එයාගේ කතාව මොකද්ද? පෞගිය තදබල යුද්ධෙ තිබුණු කාලේ ඕන තරම් ශරීරයක ඇතැරලා දාලා එන්නේ නැතිනේ අහුවෙච්ච ටිකනේ අරන් ආවේ. අතුරුදහන් වුණා කියලා අපි කියන්නේ නේද? එහෙම වෙලා දවස් 7කට කිට්ටු ප්‍රමාණයක් ඉඳලා කොහොම හරි පණ තිබිලා ඒ හරියෙන් ගියපු පිරිසකට හමු වෙලා මැරිලා කියලා ඇතෑරලා දාලා ආපු කෙනා නැවත ගමට ඒ කලකිරීමට මේ කෙනා මහන නැවත වෙන්නෙත් මේකම නේද කියලා. ඒ විදිහට කොච්චරනම් අපි අහවලා මැරුණා කියලා අමුවෙන් එම්බාම් කරන්නේ නැද්ද? පණ පිටින් එම්බාම් කරන්නේ නැද්ද? අපි කීවතාවක් මේ සංසාරේ එම්බාම් වෙලා ඇද්ද ඒ විදිහට? හිතලා බලන්න. පණ තියෙන සත්තු එම්බාම් කරවන්න අපි කොච්චර උත්සාහ කළාද මේ ජීවිතේ නැතත් සංසාරේ. මේ ජීවිතේ කරන්න එපා. මේ ජීවිතේ ඒකට සූදානම් වෙන්න එපා. මන් දන්නේ ඔයත් ඒවට හවුල් වෙලා තියෙනවද නැද්ද කියන්න මේ පරිසරවල තියෙන හරි භයානක තත්ත්වයක්. අනුන්ගේ දුක් අපි කරගහනවානේ. අනුන්ගේ දුක් අපි කරගහනවා. අහවලා දුක් විඳිනවා අපිට බලන් ඉන්න බෑ කියලා අපි සංසාර දුක හදනවා ඊට පස්සේ. ප්‍රාණඝාත අකුසලයට අපි හවුල් වෙනවා ඊළඟට. මෙහි හරි භයානකයි ඒ අතින්. අපි කියන්නේ මේගොල්ලෝ මේ යුතනයිස් කරනවා කියන්නේ නැහැනේ. යුතනයිස් කියන වචනේ ඉංග්‍රීසියෙන් තිබ්බට ඒගොල්ලෝ මරනවා කියන්නේ නැහැනේ. කියන්නේ මොකද්ද? put him sleep කියනවානේ. එහෙමනේ කියන්නේ මේ හදලා තියෙන ලස්සන වචන ඒක. අනුන්ගේ කර්මයකට කවදාවත් හවුල් වෙන්න එපා. විශේෂයෙන් ජීවිතයක් තීන්දුව කරන්න බෑ. ඔය මැරෙන්න පනාදින සතෙක්ගේ ළඟට ගිහිල්ලා වුණත් ඒ සතර කතා කරන්න පුළුවන් නම් ඇහුවොත් ඔබ මැරෙන්න කැමතිද ජීවත් වෙන්න කැමතිද කියලා. මොකක් කියයිද? ජීවත් වෙන්න කැමතියි කියලා. පනාදින මිනිස්සෙක් වුණත් අන්තිම මොහොතේ වතුර ටිකක් හරි ඉල්ලන්නේ මොකටද? ජීවත් වෙන්න නේ. මැරෙන්න නෙමෙයි. මැරෙන්න නම් වතුර ඉල්ලන්න ඕනේ. එතකොට අපි තීන්දුව කරන්න හොඳ නෑ අනිත් අයගේ ජීවිත. ඒක භයානක කර්මයක්. අපෙත් ඉන්නවා හරි මෝඩ බෞද්ධ ජනතාව. හාමුදුරුවොත් ඉන්නවා එහෙම. එක වතාවක් අපේ ගුරු හාමුදුරු කෙනෙක් උන්වහන්සේ ළඟට කට්ටියක් එනවා හදිස්සිය මොකද එයාගේ තාත්තා ඉස්පිරිතාලේ දැන් ඉන්නේ මැෂින් වලින් මැෂින් ටික අයින් කරන්න කියලා දොස්තරලා කියනවා හැබැයි ඒකට දරුවන්ගේ කැමැත්ත ඕනනේ කැමැත්ත නැතුව අයින් කරන්න බෑ දොස්තරලාට ඉන්නේ පුජ්‍යලික ඉස්පිරිතාලෙක ඉතින් බිල නගිනවා දවස ගානේ එහෙම තමයි බිල් නගිනනේ නම් ස්පිරිතාල හදලා තියෙන්නේ ඒවට නේ. ඒවට ගෙනිච්චහම බිල් නගින බව අපි දැනගන්න ඕන නේ. ඒක වෙන බව අපි දැනගෙන ඉන්න ඕන. එතකොට දැන් මේකත් ප්‍රශ්නයක්. ඊට පස්සේ දොස්තරලා කියනවා කොහොමත් මෙයා මැෂින් ගැලෙව්වම මැරෙනවා. ඉතින් ඒ නිසා තියාගෙන ඉඳලා වැඩකුත් නැහැ. මොකද කරන්නේ කියලා දැන් දරුවෝ ආව තාත්තාට මොකද කරන්න ඕන මැෂින් ටිකට කියලා අහන හාමුදුරුවෝ ළඟට. හාමුදුරුවෝ දායකයාගේ පොකට් එක ගැන හිතුවනම් එහෙම හාමුදුරුවෝ ඒ වෙලාවේ ඔව් කියනවා. හා කියනවා. කමන්නේ ඔන්න හිතින් මොකද කරන්න කියලා කිව්වනම් ඒ දරුවෝ ගිහිල්ලා දොස්තරලට කියලා දොස්තරලා ඒ මැෂින් ටික අයින් කරලා අර තාත්තගේ පණ යනවත් එක්කම දරුවන්ට ආනන්තරය පාප කර්මය හිමි වෙනවා. ඒ පණ යනවත් එක්කම හා කියපු හාමුදුරුවන්ටත් මහානකම නැති වෙනවා. ප්‍රාණඝාතයට, මනුෂඝාතනය. හාමුදුරුවෝ කොයිතරම් ප්‍රඥාවන්තද කියනවනම් අපිට අපේ පාඩුවේ ඉන්න දීලා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ වැඩක් බලා ගන්න කියලා හාඳුරේ අයව පිටක් කරා. ඒ තරම් අපි මොලේ අවදියෙන් ඉන්න ඕනේ හිත අවදියෙන් ඉන්න ඕනේ මේ මිනිස්සු අපි උගුල් වලට පටලවනවා. හැබැයි ඕක මෙහි අයත් එක්ක කතා කරලා බේරන්න බෑ මොකද ඒගොල්ලන්ගේ තියෙන වෙනමම මානසිකත්වයක්. ඒ වුණාට අපි එතෙන්ට වැටෙන්න සුදුසු නෑ මේගොල්ලොත් එක්ක හවුලේ හිටියයි කියලා. හේතුව අනුන්ගේ කර්මයකට කරගහන්න එපා. ඔය ඇත්තොන්ගේ අසනීපෙන් ඇඳේ ඉන්න කෙනකින් අහන්න. කනට කළා. මොකෝ කියන්නේ? දැන් ඉතින් දුක් විඳිනවා. ඉන්න කැමතිද යන්න කැමතිද කියලා අහන්න. කවුරුත් යන්න කැමති නැහැ. ඒක හරි භයානක වැඩක්. අපි අකුසල් රැස් කරනවා. අනුන්ගේ මරණයක් තීන්දුව කරන්න එපා කියන්නේ නිසා. ඒක මව කුසේ ඉඳන් මේ ශරීර ස්කන්ධයන්ගේ බිඳී යෑම දක්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රාණඝාතයට අයිති වෙනවා කියලා. පශ්චාත්තාපය හදන්නත් එපා. පසුවට පසු තැවෙන දේවල් කරන්නත් එපා. යමක් වුණා නම් පසු තැවෙන්නත් එපා. දැන් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න, වීරය කරගන්න, සසරේ භයානකකමම තේරුම් ගන්න මේ කාරණාවලින්. අපි කී වතාවක් ඒ විදියට අහුවෙන්නේ නැද්ද කියලා හිතලා බලලා තේරුම් ගන්නට. එතකොට ස්කන්ධයන්ගේ බිඳී යෑමක් තියෙනවා නම් ශරීරයේ බහා තැබීමක් වෙනවනම් ශරීරයේ බහා තබනවා කියලා කියන්නේ දැන් ඉතින් ඉවරයි විඥාන ඉවත් වුණා ස්කන්ධ ඉවත් වුණා බහාතබව කියන්නේ අතහැරියා කියන එක. ශරීරය අතහැරලා යෑමක් තියෙනවා නම් ඒකටත් කියනවා මරණය කියලා. දැන් මේ මරණය අපිට සිද්ධ වෙන්නේ නැද්ද? අපිට මරණයේ අත්දැකීම නැහැ මොකද අපිට ඒක ජීවත් වෙද්දී අත්විඳින්න බැරි නිසා. හැබැයි අනිත් අයගේ මරණ හමුවේ අපිට ඒ අත්විඳීම තියෙනවානේ. මරණයේ අත්දැකීම කාටවත් විස්තර කරන්න බෑ ජීවත් වෙලා ඉන්නකම්. නමුත් දැකලා ඒකේ අත්දැකීම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් මරණය කියන්නේ අපිට ඕන වෙලාවට ගේන්න පුළුවන් එකක් නෙවෙයි. අපි මෙහි හදිසි අනතුරකින් එහෙම නැත්නම් සීවිදි විහානි කර ගැනීමකින් සුදුසු කාලයට වයසට ගිහිල්ලම මැරුණත් ඒ හැම අවස්ථාවකින්ම මැරෙන්නේ මරණය එන්න තියෙන නිසා මිසක අපිට ඕන නිසා නෙවෙයි ඒ සිද්ධ වෙන්නේ. අපි මෙහෙ කරන්නේ අපේ ආයුෂ අවුරුදු 10 නම් ගෙනත් තියෙන්නේ. අපි මෙහෙදී ගඟේ මූදේ වැටිලා මැරෙනවා නම් ගඟ මූද කියන එක හේතු කළා දෙනවා අපිට මෙතන මරණය හදාගන්න සඳහා. සමහර විට කලින් ජීවිතයක කවුරු හරි ගඟට තල්ලු කරලා තිබ්බනම් කර්මය රැස් වුණා. ඒකට ගැළපෙන විදිහට සුදුසු වයසේදී මරණයටපත් වුණා. අඩු වයසෙන් මැරෙන්නේ ප්‍රාණඝාත කරපු අය. අඩු වයසෙන් මැරෙන කර්මය තමයි ප්‍රාණඝාත අකුසලය. ඇයි? ප්‍රාණඝාතය කියන්නේ ජීවිතයක් උදුරා ගැනීම. ජීවත් වෙන කාලය කෙටි කිරීම තමයි ප්‍රාණඝාතයට කියන නම. ඒ කෙටි කිරීමේ විපාකයට මරණින් පස්සේ ලැබෙන ජීවිත හැම එකකම කෙටි කාලයක් තුල මැරෙන්න සිද්ධ වෙනවා මනුෂ්‍ය ජීවිතයක් තුල. නිරයේ ඉපදුනොත් අපායේ ඉපදුනොත් සෑහෙන කල් දුක් විඳින්න සිද්ධ වෙනවා ඒකට. ප්‍රාණඝාතයට බලන්න කර්මය හැදෙන විදිහ. ප්‍රාණඝාතයට මැරුණොත් මනුෂ්‍ය ඝාතනයකට මැරුණොත් වෙන ප්‍රාණඝා සත්ව ඝාතනයකට මැරුණොත් අපි ඒකෙන් ඒකෙන් පස්සේ අපි මැරුණාම නැවත අපි ඉපදුනොත් මනුෂ්‍ය ලෝකේ ආයුෂ කෙටි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රාණඝාතයට අකුසල් විදියට විපාකයට බොහෝ කාලයක් සංසාරයේ දුක් ඇති ස්ථානවල දුක් විඳලා මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ අඩු ආයුෂකින් මැරෙනවා අපිට අත්දැකීම් නැද්ද අපේ පරිසරයේ අපිට දූ දරුවෝ මැරිලා තියෝ ඇත්තොන්ගේ පවුල්වල පුංචි කාලේ කුසේ ඉද්දිම දරුවෝ නැති වෙනවා බිහි වෙන වෙලාවේ නැති වෙනවනේ ටික දවසකින් නැති වෙනවා ඊළඟට තරුණ වියට ඇවිල්ලා නැති වෙනවා විවිධාකාරයට මරණය සිද්ධ වෙනවා. ඒ හැම අවස්ථාවකම මොකක්ද කියන්නේ? හේතු හැදිලා ඇවිල්ලා ඒගොල්ලෝ යනවා මිසක ඒගොල්ලන්ට ඕනේ හේතුවට යනවා නෙමෙයි. ඒගොල්ලෝ හේතු හදාගන්න. ඒකේ තව පුංචි කාරණාවක් විතර මතු කරන්නම් මේ යම් කෙනෙක් මේ කර්මයේ ස්වභාවය යම් කෙනෙක් කැමති වුණොත් මේ ජීවිතය තුළ අපි හිතමුකෝ පූසෙක්ගේ බෙල්ලේ ගලක් කෙල්ලලා වතුර ගිල්ලලා මරන්න කැමති වෙනවා කියලා. මොකද එයාගේ කැමැත්ත වෙන්නේ පූසව බෙල්ලේ ගලක් කෙල්ලලා වතුර ගිල්ලලා මරණ එක තමයි එයාගේ කැමැත්ත. එයා කැමැත්තෙන් ඒක කරනවානේ. අකමැත්තෙන් කරන්න බෑනේ. කැමැත්තෙන් ඒක කරනවා. කරලා ඒ සතුරු සිතත් එක්කනේ කරන්නේ කැමැත්තෙන් ඒක කරන්නේ. එහෙම කරගෙන ඉන්න කෙනාට කර්මය රැස් නැවතත් ඊට පස්සේ මිනිස්සෙක් වෙලා උපන්න කියමුකෝ. උපන්නට පස්සේ ඒ කෙනාට සිද්ධ වෙනවා කාගේ හරි අතින් බෙල්ලේ ගලක් එල්ලලා වතුරේ ගිල්ලලා මැරෙන්න. එහෙම නැත්නම් වෙන ක්‍රමයකට හරි වතුරේ ගිල්ලලා මැරෙන්න කර්මය සකස් වෙයි හේතුව මොකද්ද? අරයාගේ මුලින් චේතනාව තිබෙ මොකද? ඒ සතාව ගිල්ලලා මරණ එක උපක්‍රමයකින්. ඒතොර එයාගේ කැමැත්ත නේද ඒක? එයා කැමති උනේ සතා මරණ විදිහ. ඒ උපක්‍රමයට කැමති වුණු නිසා ඒක කළේ. ඊට පස්සේ නැවත එයාට කර්ම විපාකය හම්බ වෙනකොට මොකද වෙන්නේ? එයාගේ කැමැත්ත ඉෂ්ට වෙනවා. කැමැත්ත ලැබෙනවා අපූර්වට. ඊළඟට මේක චුල්ලකම විභංග සූත්‍රයත් එක්ක සම්බන්ධ කරාම තමයි බහම පැහැදිලිව තේරෙන්නේ. දැන් බලන්න කලින් ජීවිතවල දන් දෙන්න හොඳට කැමැත්ත තිබිච්ච උදවිය අනිත් අයට දෙනවා. කියන්නේ තමන්ගේ දෙන්න තියෙන කැමැත්තයි අනිත් අයට ලැබෙන්න තියෙන අවස්ථාවයි දෙක උදා කරනවා. උදා කරලා ඒක තුලින් කැමැත්තක් ඇති කරන් සතුටක් ඇති කරගෙන ඒ කර්ම විපාකයේ විදිහට නැවත මිනිස්සෙක් වෙලා ඉපදුනහම දීමයි ලැබීමයි නැවත යාට මෙහෙ හැදිලා නැද්ද? කර්ම විපාක හැදෙන්නේ නැද්ද ඒ විදිහට? ඕක තමයි ස්වභාවය. ඒ නිසා අපි කාටත් ඒ ස්වභාවය වෙන බව මතක තියාගන්න ඕන. මේ සිද්ධ වෙන්නේ අපි කැම අපේ කැමැත්ත මිසක අපේ අකමැත්ත නෙවෙයි. ඊළඟට යම් කෙනෙක් කලින් ජීවිතවල මිනිස්සය වෙලා ඉඳලා ධර්මය අහන්න තියෙන අකමැත්ත තිබුණනම් ධර්මයට ලැබියාවක් නොතිබ්බනම් ඒ පැත්තට තියෙන අවස්ථා අඩු කරගත්තනම් ඒ කියන්නේ ඒකට තියෙන අකමැත්ත නිසානේ කොහොම හරි හේතු හදන් නොකර ඉන්න බලන්නේ. එහෙම ඉන්න කෙනාට නැවත ධර්මයේ තියෙන තැනක ඉපදුනත් මොකද වෙන්නේ? එයාගේ කැමැත්ත තමයි නොකර ඉන්න එක. එතකොට නොකර ඉන්න ඕන දේවල් ටික හැදෙන්නේ නැද්ද මෙහි? දරුවෝ නිසා හැදෙන. අම්මා තාත්තා නිසා හැදෙනවා. රස්සාව නිසා හැදෙනවා. සීතල නිසා හැදෙනවා. රස්නේ නිසා හැදෙනවා. අර කර්ම විපාකය කියන එක ගානට මෙයාට හේතු වෙලා තියෙනවා. පේන්නේ මෙහි දරුවෝන්ගේ වැඩ නිසා එන්න විදිහක් නැහැ කියලා හිතනවා. අම්මා තාත්තා වයස නිසා එන්න විදිහක් නැහැ කියලා හිතනවා. ලෙඩ වෙච්ච නිසා එන්න විදිහක් නැහැ කියලා මනස විසින් කන්ඩිෂන්ස් හදලා දෙනවා. අර කාරණා ටික එකතු කළා. මේක සාමාන්‍යයෙන් පිළිගන්න එකක් නැහැ කිව්වට නමුත් ඕක තමයි ස්වභාවය. ඊළඟට වෙන්නේ මොකද්ද ඒකේ දඬුවම ආයෙත්. දැන් එයාගේ කැමැත්ත මොනවා හරි හේතුවක් කියලා මේක නොකර ඉන්න නේද? ඒතර කැමැත්ත ඒකනේ නොකර ඉන්නනේ කැමැත්ත හොයන්නේ. එතකොට වෙන්නේ මොකද ආයෙත් එකතු වෙනවා නැවත තැනකදී මේක නොලැබී ඉන්න විදියට පරිසරයක්. පව් විපාක විතරක් නෙවෙයි එන්නේ හොඳ දේවල් වලටත් ඒ විදියටම හැදෙනවා පරිසරය. මේ වෙන්නේ අපේ කැමැත්ත. දැන් මේ විදිහට ඔයත් කැමැත්තෙන් ඇවිල්ලා බනහගෙන ධර්මයේ සාකච්ඡා කරනකොට ඒ ඇති වෙන කැමැත්ත නිසා මොකද වෙන්නේ? ඒ ධර්මයේ තියෙන කැමැත්ත ඇති වෙනකොට නැවත තැනකදී ධර්මය හම්බ වෙන්න ඕන පරිසරයක් ඔයත්තන්ට ලැබෙනවා. කර්ම විපාක යනි පැත්තට එනකොට. ඊළඟට එහෙම තැනකට වැටුනහම කවුරු හරි කතා කළා හරි යම් කියලා එක් කරගෙන එනවා. එතකොට තියෙන වැඩ දාලා හරි දුවලා ඇවිල්ලා ඒක අහනවා. ඇයි අර පුරුද්ද අරගෙන යනවා. කැමැත්ත අරගෙන යනවා. දෙපැත්තටම මේක වැඩ කරනවා. අපි හිතාගෙන ඉන්නේ මේ මෙහි තියෙන දේවල් ටික නිසා අවුව වැස්ස හීතල පින්න නිසා මේක කෙරෙන්නේ නැහැ කියලා. නමුත් කර්මය හැදෙන බව මතක තියාගන්න. චුල්ලකම විභංග සූත්‍රයේ කොටස් 14කින් බුදුරජාණන් වහන්සේ ඔය විපාක විදිහ හරි අපූර්වට දේශනා කළා තියෙනවා. ඔය වැඩපිළිවෙල. එතකොට එහෙමනම් යම් තැනක ජරාවට පත්වෙන ස්වභාවය පැහැදිලිද යම් පමණකින්වත් යම් තැනක මරණයට පත්වෙන විදිය පැහැදිලිද යම් ප්‍රමාණයකින්වත් ඒක තමයි ජරා මරණ කියන්නේ. අපි දැන් මේ ජීවිතේ උත්සාහ කළාට වැඩක් නැහැ ජරාවෙන් මිදෙන්න. මේ ජීවිතේ ජරාවක් තියෙනව නේද? ඒ ජරාවෙන් මිදෙන්න උත්සාහ කළ වැඩක් නැහැ. පිරිසිදුවට ඉන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ ජීවිතේ වයසට යන දි รา පත් වෙන එක නවත්තන්න ගන්න උත්සාහය ප්‍රතිඵල රහිතයි. ඇයි? මේක කරන්න පුළුවන් උපරිම තැන මොකද්ද? කර කර ඉන්න බලන් උපරිම තැන මැරෙන වෙලාව වෙනකන් විතරයි. ජරාව නවත්තන්න ගන්න උත්සාහය මේ ජීවිතය තුළ කරන්න පුළුවන් අවසාන තැන මරණ මංචකය. එතනින් එහාට කරන්න හම්බෙන්නේ නැහැ ඊළඟට ඒ කර කර ඉඳපු කිසිම දෙයක් ආයෙ දැන් පෙට්ටිය දාලා යවන්න පුළුවන් ද මලාට පස්සේ මේක ගෙනියන්න කියලා. ඒ කරන්නවත් බෑනේ. දැන් ඔය තියෙන මේකප් සෙට්ද ඔය කිසිවක් පෙට්ටියට දැම්මට අරගෙන යන්නේ නැහනේ. ඒවා ඔක්කොම මොකද කරන්නේ? gedara ඉන්න අයට තියලා යනවා. gedara ඉන්න අය අඬා අඬා ඊට පස්සේ ඒවා උලනවානේ. gedara ඉන්න අය ඒවා උල උලා අඬා අඬා ඒගොල්ලන්ට පින් දීදී මොකද කරන්නේ? ආයෙත් ඒගොල්ලෝ නැති කරන්න උත්සාහ කරනවා. වයසට යන එක නවත්තන ක්‍රමයක් හොයාගන්න. ඕක නෙමෙයිද මේ කියන්නේ ගමන. අපි මේක ඇතැල් හරියට අර නයා හැවෑත ඇරලා යන්න වගේ සර්පය හැවෑත ඇරලා යන්න වගේ අපිත් අපේ ටික මෙහි ඇත ඇරලා යනවා ඊට පස්සේ ඉන්න කට්ටිය ටික පරිහරණය කරනවා නේ ආපහු ඒගොල්ලොත් ඒකම කරනවා. අපි ආයෙත් ඇවිල්ලා මොකද කරන්නේ? ආයෙමත් ඒක කර කර ඉන්නවා. ජීවිතේ චක්‍රය ඕක නෙමෙයිද? එහෙම ඉන්නකොට දැන් ඔය ජරාවටපත් වෙන එක දුකද සැපද? අපි උත්සාහ කරන්නේ ජරාව තේරුම් ගන්න. ඔය විදියට ජරාවටපත් වෙන එක දුකයි. ඔය විදියට මරණයටපත් වෙන එක දුකයි. ඇයි? ඉපදුනහම ජරාවටපත් වෙනවා ජරාවටපත් වෙනවා කියන්නේ මරණය ලං වෙනවා කියන එක. ওই දෙක නවත්තන්න බෑ අපිට. දැන් අපි කැමති වුණත් අකමැති වුණත් දුක වුණත් සැප වුණත් වයසට යනවා මැරෙනවා. ඒ දෙක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ඒ කාරණා. දැන් ඔතනින් තේරුම් ගන්න වයසට යනවා කියන්නේ මේකයි මැරෙනවා කියන්නේ මේකයි. ඊළඟට මොකද්ද ජරා මරණ සමුදය? ජරා මරණ සමුදය. ජරා මරණය හැදෙන විදිහ. ජරා මරණ සමුදය වෙන්නේ කොහොමද? ජරා මරණ හැදෙන්නේ මොකක් නිසාද? ඉපදුණු නිසා. ජාතිය නිසා තමයි ජරා මරණ හැදෙන්නේ. ඉපදුණු නිසා වයසට යෑම, ලෙඩවීම, මරණය කියන ධර්මතා ටික අපිට ලැබිලා තියෙනවා. ඉපදුණු නිසාමයි ඒක ලැබුණේ. ඉපදුණු නිසාමයි ජරා මරණ ලැබුණේ. ඉපදුනේ නැත්තම් ජරා මරණයක් හම්බ වෙන්නේ එතකොට ඉපදීම නිසා ලැබුණු වරප්‍රසාදය තමයි ජරා ඒ ජරා දෙක වෙනස් කරන්න යනවා කියලා කියන්නේ තියෙන පවතින හැදිච්ච දුක වෙනස් කරන්න යනවා කියන එකයි. ඒ දුක වෙනස් කරන්න යන්නේ අපි සම්මාදිට්ඨිය නිසාද මිත්‍යා දෘෂ්ටිය නිසාද කියලා මොකද හිතෙන්නේ? ජාතිය නිසා ඉපදීම නිසා හදාගත්තු ජරා දෙක මේ ජීවිතේ වෙනස් කරන්න යනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයන්ගෙම වැඩක් මිසක සම්මා දිට්ඨිය තියෙන උදවිය කරන වැඩක් නෙවෙයි. ඇයි? මිත්‍යා දෘෂ්ටිකයට පේන්නේ මේ හදාගත්තු ජීවිතය තුළ තියෙන දේවල් ටික වෙනස් කරන්න පුළුවන් කියන එකයි. සම්මා දිට්ඨිය තියෙන කෙනාට මොකද වෙන්නේ? මේක වෙනස් කරන්න දඟලන කාලය මේක නැවත නොහදා ඉන්න පරිසරයකට පරිසරයක් හදාගන්න හිත වැඩ කරගන්නවා හිත යොදා ගන්නවා. ඒක තමයි සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ ස්වභාවය. එතකොට සම්මාදිට්ඨිය උදා කරගන්න නම් මේ ජරාව සහ මරණය කියන කාරණා දෙක ඒ හැටියෙන් තේරුම් ගන්න ඕන. ඒකට හේතුව එතකොට මොකද්ද? ජාතිය ඉපදීම. දැන් එහෙමනම් අපි මෙතන විඳින වයසට යෑමක් ලෙඩවීමක් මරණය කියන මේ සියලු දුක් ලැබිලා තියෙන්නේ ඉපදුණු නිසා කියන එකයි කාරණාව. දැන් එතකොට මේ කතා කරන්නේ නැවතත් ඉපදුණු නිසාය මේ ජරා මරණ ලැබුණේ ඒ ජරා මරණ දෙක දැන් නැති කරගන්න මේ ජීවිතේ මේ තියෙන ශරීරය පාවිච්චි කරලා මේ හැදෙන වයසට යන ලෙඩ වෙන එක නවත්තන්නයි කියන එක නෙවෙයි මේ කතා කරන්නේ තාමත්. අපි ඉපදුණු නිසා ජරාවක් මරණයක් තියෙනවනේ. ඉපදුණු නිසා තියෙන ජරාව මරණය නිසා ඉපදුණු නිසා අපි වයසට යනකොට මැරෙනකොට ලෙඩ වෙනකොට ඒ ටික අල්ල ගන්නවනේ අපි. එතන තියෙන දුකයි කියලා දන්නේ නැතිකමන මිත්‍යා දෘෂ්ටියෙන් අපි මොකද කරන්නේ? ඒ ටික අල්ලනවා. අනේ මං වයසට යනවා, ලෙඩ වෙනවා, දිරනවා, කැඩෙනවා, බිඳෙනවා කියලා එතනින් අල්ලනවා. අල්ලගෙන ඉවර වෙලා ඒ දි รา පත් වීම ගැන හඬනවා වැළපෙනවා ශෝක කරනවා කම්පා වෙනවා එහෙම එහෙ දුවනවා අර හිවලට වෙච්ච දේම අපි කර කර ඉන්නවා මේ ශරීරය කැඩෙන බිඳෙන එක නවත්තන්න පුළුවන් තැන් හොය හොයා දුවදුවා ඉන්නකොට මොකද වෙන්නේ? ඒ ශරීරය තුලම ඊට පස්සේ අපේ හිත බැස ගන්න වෙයි මගේ ශරීරය කැඩෙනවා බිඳෙනවා මේක නවත්තන්න ඕනි කියලා එතෙන්ට දුවදුවා ඉන්නකොට තුවාලේ සනീപ කරගන්න වෙලාවක් එන්නේ නැතුව මැරෙනවා. මැරිලා ගිහිල්ලා නැවත හදන්නේ මොකද්ද? ආයෙත් ಜಾතිය කියන එක හදනවා. උප්පත්තියක් ගන්නවා කොහේ හෝ තැනක. ඒ ගන්න උප්පත්තියට ගැළපෙන විදියට ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් ඔන්න කැඩෙන බිඳෙන වයසට යන එකක් ආයෙත් හැදෙනවා. දැන් මේ කතා කරන්නේ මොකද්ද? මෙතන තියෙන తত্ত্বය తත්වාකාරයෙන් දැන ගැනීමත් ඒ తত্ত্বය අල්ලගෙන ඒක තුල ඉඳගෙන ඒක තුල මිත්‍යා දෘෂ්ටිය හදමින් ඒක තුල බැසගෙන ඒක තුලම අඥාන බව අවිද්‍යාව දියුණු කරමින් මතුවට යලිත් ඉපදෙන්න ඉපදුණු නිසා වයසට යන්න මැරෙන්න ඕන කරන මානසිකත්වය මෙතන ගොඩනගනවා කර්මය මෙතන ගොඩනගනවා විඥාණය මෙතන ගොඩනගනවා ඒ විඥාන ස්වභාවයට අනුව ගිහිල්ලා නැවතත් අපි ශරීරයකට කොහේ හරි බැස ගන්නවා දැසගත්තු තැන ඉඳන් වයසට යනවා. ලෙඩ වෙනවා. මරණයට කිට්ටු වෙනවා. පැහැදිලිද? එතකොට දැන් මේ කියන්නේ එහෙනම් මෙතන තියෙන తত্ত্বය වෙනස් කිරීමක් නෙවෙයි. මෙතනින් අල්ලගෙන මේකෙන් නවත්තන්න ඕන වයසට යන එක මෙතනින් වයසට යන එක නවත්තනවා කියන්නේ නැවත වයසට යන්න තියෙන හේතුව නවත්තනවා කියන එක. වයසට යන්න තියෙන හේතුව මෙතන නැවැත්තුවාම ඉස්සරහට වයසට යන්න විදිහක් නැහැ හේතු උප්පත්තියක් නැති වෙන නිසා. ඒකට කියනවා මෙතෙන්දි දුක තේරුම් ගන්නවා. දුක දුක හැටියට තේරුම් ගත්තු කෙනාට ඒ දුක උරුම කරගෙන ඒ දුකෙන් නැවත දුක් හදනවනේ අපි. ඒක නවත්තන එකට කියනවා දුක්ඛ සමුදය කියන එක තේරුම් අරන් ඒක නවත්තනවා කියලා. ඒ කියන්නේ තණ්හාව නවත්තනවා කියලා කියනවා ඒකට. ඒත් ඉස්සෙල්ලා තණ්හාව නවත්තන්න කලින් දුක තේරුම් අරගෙන ඉන්න ඕන. වයසට යන එක මැරෙන එක නවත්තන්න කලින් ඒක ස්වභාවය දැනගෙන ඉන්න ඕනි මෙන්න මේකයි මේ කාරණාව. දැන් එහෙනම් මේකෙන් මේක හදන එකයි නවත්තන්න ඕනි කියලා තේරුම් ගන්න ඕන. දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? ඉපදීම. ඉපදීම කියන්නේ මොකද්ද? ඉපදීම කියන්නේ ශරීරයක් ලැබීමනේ. කොහේ හෝ තැනක ශරීරයක් ලැබීම. අපි ඒක ඉස්සරහ කාරණාවකට කතා කරන්න තියෙන නමුත් මෙතන සම්බන්ධතාවය හදාගන්න අපි ඒක සම්බන්ධ කරගමු. කොහොමද වෙන්නේ? මොකද්ද ಜಾතිය කියන්නේ? යා තේසං තේසං සත්තානම් තම්මි තම්මි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති ඛණ්ඩානං පාතු භාව වායතනානං පටිලාභෝ අයං උච්චතාවසෝ ಜಾති දැන් ಜಾතිය කොහොමද විස්තර වෙන්නේ? උප්පත්තිය කියන්නේ මොකක්ද එතකොට? ඒ ඒ සත්වනිකායවල ඒ ඒ සත්වනිකාය කියන්නේ අදාළ සත්වයේ උපදින තැන්, උපාදානස්කන්ධ බැස ගන්න තැන්, සකස් වෙන තැන්. දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන්, අපාගත සත්වයින් ආදී තැන්. ඒ ඒ සත්වනිකායවල ආයතන වශයෙන් ඉපදීමක් පේන්න තියෙනවා නම් සම්පූර්ණ ආයතන වශයෙන් ඉපදීමක් පේන්න තියෙනවා නම් දැන් ධර්මයේ කතා කරනවා මෙහි පෞකාර වැඩ කරමින් ඉන්න කෙනා ඒ පෞකාර වැඩවල කර්ම විඥාණයට ගැළපෙන විදියට මෙතනින් මැරෙනකොටම ගිහිලා යථාබතං නික්කිට්තෝ එවං නිරයේ කියලා දේශනා කරනවා මෙතනින් මැරෙනකොටම නිරයේ පහළ වෙනවා හරියට කවුරු වගේද නිදාගෙන ඉඳලා හැරිච්ච කෙනෙක් වගේ එතකොට එයා දැන් මෙතනින් ඉඳලා මේ මනුෂ්‍ය ජීවිතයේ ඉඳලා පෞකාර වැඩ කරමින් ඉඳලා ඒ කර්ම විඥාණයෙන් මැරිච්ච ගමන් ගෙහෙල්ලා ඒ සත්වනිකායක ඉපදිලා නිදාගෙන පිබිදියාසේ නැගිටිනවා කියන්නේ මෙතනින් අතුරුදහන් වෙනකොටම ඒ ස්වභාවයට අදාළ කර්ම විඥානයත් එක්ක යා ගිහිල්ලා එතෙන්ට අදාළ සම්පූර්ණ ආයතන පද්ධතිය ලබා ගන්නවා. පෙරේතෙක් නම් පෙරේතයාගේ ස්වභාවයෙන් නැගී හිටිනවා. භූතයෙක් නම් භූතයාගේ ස්වභාවයෙන් ඒ ඉන්ද්‍රිය පද්ධතියෙන් නැගී හිටිනවා. බල්ලෙක් බලලෙක් නම් ඒ ස්වභාවයට බැස ගන්නවා. ඒතර සම්පූර්ණ ආයතන පද්ධතියක් ලැබෙනවා. පින් කර කර ඉඳපු කෙනා ගිහිල්ලා නැවත දෙවිය ලෝකෙ ඉපදුනොත් දෙවියන්ට අදාළ ඉන්ද්‍රිය පද්ධතියට යාගේ තැන වෙනස් වෙලා හම්බ වෙනවා. එයා නැවත මනුස්ස කයකට එනවා නම් මෙතනින් අතුරුදහන් වෙන සැනින් නැවත මව් ගැබකට බැහැලා එතෙන්දි ඒ ස්වභාවයට එයාගේ මනස හේතු වෙනවා. විඥානයේ හේතු වෙනවා. එතෙන්දි වැඩෙන්නේ මොකද? ඒ ශරීරය වැඩෙනවා ඊට පස්සේ. බලන්න මෙතනින් අතුරුදහන් වෙච්ච ගමන් ඒකට ගැළපෙන පරිපූර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් හම්බ වෙනවා. දැන් මෙහෙදි කාගේ හරි ඇහැ නැති කරලා හිටියොත් එහෙම ඇහැක් උගුල්ලලා එහෙම තිබුණු කර්මයක් කරගෙන හිටියොත් එහෙම බල්ලෙක් වෙලා ඉපදලා එතනට ඇඟට බැහැගත්තු ගමන් ඇහැක් නැති බල්ලෙක් වෙලා ලෝකෙට එනවා. කනක් නැති සතෙක් වෙලා ලෝකෙට එනවා. මිනිස්සුන්ගෙත් එහෙම ඉන්නව නේද? ඒ විදිහට ඒ හම්බ වෙලා තියෙන ස්වභාවය බලන්න මෙතනින් අතුරුදහන් වෙද්දිම ඊළඟ තැනට ගිහිල්ලා අදාළ විදිහේ ස්වභාවය ඒගොල්ලෝ හදාගෙන බැස ගන්නවා අපිත් වෙලා තියෙන එකයි මේ. එතකොට පරිපූර්ණ වශයෙන් ඉපදීමක් වන සිද්ධ වෙලා තියෙනවානේ. ඊළඟට ආයෙත් කියනවා පරිපූර්ණ ආයතන වශයෙන් මනසේ ඉපදීමක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය පද්ධතිය ලබාගෙන සම්පූර්ණත්වයක් ලබා ගන්නවා මනුෂ්‍ය කියන ශරීරයේ ඒ අදාළ ශරීරය තුළ. දෙවියෙක් වුණත් බ්‍රහ්මයෙක් වුණත් ඒ ඒ සත්වනිකායවල හැමතිස්සෙම ගන්න මේක විවිධ සත්වනිකාය මිනිස්සු විතරක් නෙමෙයි. ඒ ඒ තැන්වල බැස ගැනීම ඕම් ওই විදිහට සිද්ධ වෙනවා ඉපදීම. ඊට පස්සේ නැවත කියනවා අණ්ඩකෝෂ ආදී තැන්වල පිළිසිඳ ගැනීමක් වෙනවන. ඒ කියන්නේ බිත්තර ආදී තැන්වල හට ගැනීමකත් සිද්ධ වෙනවා නම් ඒත් ඒ ක්‍රමයේම තමයි ඒ ගැළපෙන කර්ම විඥාණයට අනුව බිත්තරයක් ඇතුළේද කුණු ගොඩකද මව් කුසකද දිව්‍ය ලෝකෙද අපායද කියන තැන්ට ගැලපෙන තැන්ට ගිහිල්ලා බැස ගැනීම තමයි සිද්ධ කරන්නේ. ඔක තමයි උප්පත්තියේ ස්වභාවය. ඊට පස්සේ කියනවා සංසේදජ ඕපපාතික වශයෙන් ඉදීම් ක්‍රම කීපයක් කතා කරනවනේ අණ්ඩජ ජලාබජ සංසේදජ ඕපපාතික කියලා. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර ආදියෙන් හටගන්න එක. ජලාබජ කියලා කියන්නේ මස් වැදලි වලින් ආදී හටගන්න එක. එතකොට ඕපපාතික කියලා කියන්නේ ඉබේ හට ගන්නවා පහළ වෙනවා කියන අදහසින් ඕපපාතික සත්වයේ ඉන්නවා කියලා කතා කරන්නේ ඒ විදිහට. එහෙම ගත්තහම ඒ ඒ සත්ව ක්‍රමවලට ඉපදීමක් ප්‍රකට වීමක් තියෙනවා. දැන් සමහර සතුන් ඉන්නේ අපි දැන් දලඹුවා හැදුනට පස්සේ දලඹුවා සමනලය වෙලා මාරු වෙලා එනවනේ. ඒ ක්‍රමවේදයට අදාළව ඒගොල්ලන්ගේ පරිණාමය සිද්ධ වෙලා නේද? එතකොට ඒ දලඹුවාට අපි සමනලය කියනවද? සමනලයට දලඹුවා කියනවද? නෑ. ඒ අවස්ථාවට ඒ අවස්ථාව කතා කරන්නේ නේ. දැන් අපි දලඹුවෙක් වෙලා හිඳලා මිනිස්සෙක් වුණා නම් දැන් අපිට දලඹුවා කියන්නේ නෑනේ. මිනිස්සයා කියලා කියන්නේ නේ. එතකොට ඒ ඒ විදියට ඒ තැන් වලට මාරු වෙනවා. පැරණි නම් වලට මොකද වෙන්නේ? අතුරු දහන් වෙනවා. අලුත් නමක් හම්බ වෙනවනේ. මේක හරියට හැවෑරිල්ලක් වගේ. තැනින් තැනට මාරු වෙනවා. ඊට පස්සේ කියනවා ස්කන්ධයන්ගේ පහළවීමක්. මොනවද ස්කන්ධ දැන් මරණයේදී කතා කරේ මොකද්ද? ස්කන්ධයන්ගේ බිඳී යෑමක් නේ නැතිවීම. දැන් කතා කරන්නේ ස්කන්ධයන්ගේ පහළවීමක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය ඔන්න හම්බ වුණා ඊට පස්සේ. දැන් මිනිස්සය වෙලා ඉන්න කෙනා බල්ලෙක්ගේ ශරීරයකට බැසගත්තොත් අන්න බල්ලෙක්ට ගැලපෙන රූපය හම්බ වුණා. වේදනා සංඥා සංකාර විඥාන ටික එතෙන්ට ගැලපෙන්න හම්බ වෙනවා. ඒ කෙනාම මැරිලා ගිහලා නැවත මිනිස්සෙක් වෙනකොට එතෙන්ට ගැලපෙන ටික නෙවෙයි හම්බ වෙන්නේ මෙහෙට ගැලපෙන ටික හම්බ වෙනවා. හැබැයි ඒ අර පරණ දේවල් ටික මෙහි ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒකයි මනුෂ්‍ය ධර්මස්සේ තිරිසං ධර්මත් තියෙනවා කියන දන කතා කරන්නේ. ඒක වෙනම ධර්ම කාරණා කීපයක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ඒක පසුවට කතා කරමු. එතකොට ආයතනයන්ගේ ලැබීමක් තියෙනවා තිරිසං ලෝකේ ඉපදෙනකොටම එතෙන්ට ගැලපෙන ඇහැ කන නාසය දිව ශරීරය ටිකට ගැලපෙන පරිසරයක් හැදිලා තියෙනවා. නැවත මනුෂ්‍ය ලෝකෙට එනකොට ඒත් එතෙන්ට ගැලපෙන ආයතන ටිකක් හම්බ වෙනවා. මහා මන්දාතු රජුරන්ට මොකද එන්නේ? මනුස්ස ලෝකේ හිටිය සක්‍රබවනට යනකොටම එතෙන්ට ගැලපෙන ශරීරය සමබර වෙලා ශරීරයේ ස්වභාවය වෙනස් වෙලා එතෙන්ට ගැලපෙන විදියට ඇස්කම් නාසාදී ඉන්ද්‍රිය ටිකත් සකස් වෙලා එතන භුක්ති විඳින්න පරිසරයක් ගොඩනැගුණා. එතනින් මෙහෙට වැටෙනකොටම මෙතන භුක්ති විඳ ගන්න පුළුවන් පරිසරයක් මේ අපි කරන්නේ උපදිනවා කියලා ඔන්න ඔය තනින් තැනට කට්ටි පැන පැන ඉන්න එක තමයි මේකේ මේ කරන්නේ සංසාරේ. ඒ ඒ තැන්වලදී වෙච්ච කුසල කුසල කර්මයන්ට අනුව තන තන මාරු කර කර, ගෙවල් මාරු කර කර ඉන්නවා. ගෙවල් මාරු කර කර ඉන්නවා. දැන් අපි ගයක් මාරු කරාම දැන් මේ ගෙදර අපිට වැසිකිලි කැසිකිලි යන්න, උයන්න පිහන්න කුස්සිය, ඇඳ මේසේ, පුටු ආදී අපේ අවශ්‍යතා ටිකත් එක්ක ඉන්නවා. අපි ඒ ටික අරගෙන හරි නැතුව හරි තව ගේකට යනවා. ගියාට පස්සේ ඒ ගෙදර ඇතුලේ තියෙන ආයෙ මොනවද? ආයෙත් තියෙන්නේ අර පරිහරණය කරපු දේවල් වල වෙනස්කමක් එක්ක නේද? සමහර ලොකු නිදන කාමරයක් තිබුණනම් පුංචි එකක් වෙන්න පුළුවන්. ලොකු කුස්සියක් තිබුණනම් පුංචි කුස්සියක් වෙන්න පුළුවන්. පුංචි කුස්සියක් නම් ලොකු එකක් වෙන්න පුළුවන්. අර තියෙන ප්‍රමාණය දිගින් පළලින් වැඩි වෙලා වෙනසක් හැදිලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉන්න කෙනා දිවියෙක් වෙලා ඉපදිච්ච ගමන් එතෙන්ට ගැලපෙන විදියට පරිසරය සකස් වෙනවා. සක්‍ර දෙවියන්ගේ පාණ්ඩුකම්බල සෛලාසනේ යොදුන් 50ක් දිගයි කියනවා. යොදුනකට තියෙනවා 70ක්ම 16ක්. එතකොට 70ක්ම 16ව 50ක් දිගයි කියන පාණ්ඩුකම්බල සෛලාසනේ. පාණ්ඩුකම්බල සෛලාසනේ දැන් බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් ගිහිල්ලා වාඩි වුණොත් එහෙම චූටි කෙනෙක් විදියට පෙනෙයි නේ. යොදුන් 50ක් දිගයි කියන හැතැම්ම 16ව 50ක් දිගයි. නමුත් මොකද්ද බුදුරජාණන් වහන්සේට වෙනවා කියන්නේ එතෙන්ට යනකොට? ඒ ආසනේට ගැලපෙන්න ශරීරයයි සියල්ලම සකස් වෙලා ආසනේ වැඩ ඉන්නකොට සිවුරු කොන් දෙක දෙපැත්තෙන් වැක්කිරෙන්න වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙතන මනුෂ්‍ය ශරීරයේ ඉන්න කෙනා වුණාට එතෙන්ට යනකොට එතෙන්ට ගැලපෙන ශරීරයකට ඉන්ද්‍රිය පද්ධතිය වෙනස් වෙනවා. වෙනස් වෙලා එතෙන්ට ගැලපෙන්න ඒ අයට පේන්න ඊටිනවා. නැත්නම් දෙවිවරුන්ට පේන්නේ නැති වෙන්න පුළුවන්. බලන්න මේ ඉන්ද්‍රිය තනින් තනට මාරු වෙනවා කියන්නේ ඒක. බඹලොවට යනකොට බඹලොවට ගැළපෙන විදිහට. manuss ලෝකයේදී manuss ලෝකෙට ගැළපෙන විදිහට වෙනස් වෙනවා. දැන් මහා නිමිරජ්ජරෝ හතර අපායේ ඉඳන් සියල්ලම සංචාරයක් කරා කියනවනේ. ස්වභාවය බලන්න හතර අපායේ විස්තර බලන්න ගියා කියනවා. ඊළඟට දිව්‍ය ලෝකවලත් සංචාරය කරා කියනවා රජකම අතාරින්න කලින් අන්තිමට. එතකොට ඒ තැනට යනකොට ඒ පරිසරයට වෙනස් වෙන්න ඕනේ නේද? දැන් හිතන්න තද සීතල තියෙන පළාතක ඉඳලා රස්නේ තියෙන පළාතකට යනකොට තද සීතලට අඳින ඇඳුම රස්නේ පළාතට ගැලපෙනවද අපිට? අපි මොකද කරන්නේ? සියල්ල එතෙන්ට ගැලපෙන්න වෙනස් කරගන්නවා නේ. එහෙ ඉන්න කෙනෙක් ආයෙත් අනිත් පැත්තට මාරු වෙනකොට මොකද වෙන්නේ? එතෙන්ට ගැලපෙන ඇඳුම් පැළඳුම් වලින් සියල්ලම වෙනස් වෙන්නේ නැද්ද? සියල්ලෙන් වෙනස් කරනවා. තැනේ හැටියට මේක මාරු වෙන එක නේද මේ වෙන්නේ. ඕකට කියන උප්පත්තිය කියලා. ඕක කර කර ඕක කර කර සංසාරේ අනේක තමයි අපි මේ කරගෙන යන්නේ. ඔහොම තැනක් මාරු කරපු ගමන් එතෙන්ට ගැලපෙන්න වයසට යෑම ලෙඩවීම මරණය හම්බ වෙනවා. ඒක අල්ලගෙන ඉඳලා ඒකෙම ආසාවෙන් කැමැත්තෙන් එතනම ඉඳලා මැරෙන කෙනා ආපහු ගිහිල්ලා තව තැනකට බැසගෙන එතෙන්ට ගැලපෙන විදියට හදාගෙන ඇඟක් හදාගෙන එතෙන්ට ආයෙත් ජරා මරණ ටික ආයෙත් එකතු කරනවා. ජරා මරණ සමුදය කියන්නේ මොකද්ද? ජාතියයි කියන්නේ ජාතිය නිසා තමයි ජරා මරණ හම්බ වෙන්නේ. ජාතිය හම්බ වෙන්නේ ඇයි අපිට? ඉන්න ජාතියේ ඉඳගෙන, ජාති කියන්නේ ඉන්න උපතේ ඉඳගෙන, මේ ස්ථානයේ ඉඳගෙන රාග දෝෂ මෝහ අකුසල් වැඩි කරනකොට ඒ අකුසල මානසිකත්වයට හෝ කුසල මානසිකත්වයට ඇලීම් ගැටීම් හෝ නොඇලීම් නොගැටීම් කියන පරිසරයට ගැලපෙන විදියට හදාගත්තු පරිසරයට අනුව ඒ මානසිකත්වයට ගැලපෙන්න තව තැනකට ගිහිල්ලා බැහැලා එතෙන්ට අදාළ uppattiය හදනවා ඒකට කියනවා ජරා මරණ නිසාම නැවත උපතක් හදනවා කියලා ඒතොර ජරා මරණට හේතුනේ මොකද? උප්පත්තිය. මොන උප්පත්තියද හේතු වෙලා තියෙන්නේ දැන්? කොහේ තියෙන උප්පත්තියද ජරා මරණයට හේතුනේ? මේ තියෙන එක. දැන් මේ තියෙන උප්පත්තිය නිසා මෙතන අල්ලගෙන ඒ ජරා මරණයෙන් දුක් විඳලා පීඩණය විඳලා ඒ අපහසුතාවයෙන් ඒ අකුසලයෙන් ඒ කුසල් අකුසල් හෝ පින්පව් දෙක එකතු කරගෙන ගිහිල්ලා නැවත ගැලපෙන උප්පත්තියක් හදලා ආයෙත් ජරා මරණ හදනවා. ජරා මරණ නැති කරන්න නම් මොකද කරන්න ඕන? උප්පත්තිය නැති වෙන්න ඕන. තනින් තැනට ස්ථානවලට ඇඟමාරු කර කර හිතමාරු කර කර ගෙනහිල්ලා ඔබ්බලා එතන දුක් විඳින එක නවත්තන්න ඕන. එතකොට අර ජරා මරණ නතර වෙනවා. ජරා මරණ නතර වෙන මාර්ගය මොකක්ද එතකොට? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත වැඩපිළිවෙල. දැන් යම් කෙනෙක් ජරාව මේකය මරණය මේකය ඊළඟට මේක හැදෙන්නේ මේ විදිහටය ඒකට හේතුව උප්පත්තියය උප්පත්තිය නැති කරන්නේ මෙන්න මේ විදිහටය ජරාව නැති කරොත් උප්පත්තිය නැති වෙනවා උප්පත්තිය නැති කරොත් ජරාව නැති වෙනවා ඒකට මාර්ගය මේකය කියන වැඩපිළිවෙලෙන් සාකච්ඡා කරගෙන අවබෝධය හදා ගැනීමට කියනවා සම්මා දිට්ඨිය කියලා සම්මා දිට්ඨිය උදා කරගත්තු කෙනාට ඊට පස්සේ එතන ඉඳන් මේ ශරීරය පිළිබඳව මේ දුක පිළිබඳව ඇතිවෙන සියලු සංකල්පනා අනේ මේක දුකක් මේකෙන් ගැලවෙන්න ඕනේ කියන සංකල්පනාමයි ඇති වෙන්න තියෙන්නේ. දැන් අපිට ඇති වෙන්නේ මේක සැපයි, මේක ස්ථිරයි, මේක ලස්සනයි, හැඩයි, මේක මගේ කියන හැඟීම් ටික නේද අපිට ඇති වෙන්නේ. ඒ ඇති වෙන්නේ සම්මා දිට්ඨිය නිසාද මිත්‍යා දෘෂ්ටිය නිසාද කියලා හිතෙන. මේ සියල්ල සැපයි සැපයි ස්ථිරයි සාරයි සුභයි කියන සංකල්පය ස්ථිරව අපේ හිතේ බැහැගෙන ඉන්නවනම් අනිත්‍යතාවය කියන එක පේන මානික නැත්තම් දුක කියන එක පේන මානික තේරෙන්නේ තනක නැත්තම් ආත්මයි කිය කියානම් හැමදේම ගන්නේ අනාත්මතාවය වැටහෙන්නෙම නැත්තම් සුබයි සුබයි සාරයි සැපයි හැඩයි ලස්සනයි කියන තැන්වලින් නම් පේන්නේ හැම වෙලාවෙම මිත්‍යා දෘෂ්ටියට එහා දෙයක් අපිට පේන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට යනවා කියන්නේ ක්‍රිස්තියානි වෙනවයි කියන එකට නමක් නෙවෙයි. මුස්ලිම් වෙන එකට නමක් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මේ යථාර්ථයේ යථාර්ථයට හැටියට දන්නේ නැති එකට ඒකට බෞද්ධද කතෝලිකද මුස්ලිම්ද කියන එක අදාළ නැහැ. කතෝලිකයෙක් වුණත් මුස්ලිම් කෙනෙක් වුණත් කවුරු හරි මේ කියන දේ තේරුම් ගත්තනම් ඒ කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා. ඒකේ බෞද්ධ කතාවක් නැහැ. වරදවා ගන්න එපා. එහෙම හිතන එකත් මිත්‍යා දෘෂ්ටිකයි අනිත් පැත්තට ඊට පස්සේ. සම්මා දිට්ඨිය උදා වෙන්න බලන් ඕන කෙනෙකුට. මල් පහන් පූජා කිරිල්ලෙන් නෙමෙයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. දැන් මේ අහගෙන ඉන්න කෙනුත් සම්මා දිට්ඨිය උදා වෙන්න නම් ඔය ඇත්තොන්ගේ මනස තුල මොකද්ද වෙන්න ඕන? පෙරලෙන්න ඕන මනස. උඩු යටිකුරු ගහන්න ඕනි මනස. ඔය තියෙන මට්ටමට හිතා ගන්න බැරි වෙනවා මේක. කන පිට ගහලම බලන්න ඕන තියෙන తত্ত্বය වෙනස් කරලම බලන්න ඕන. එතකොට තමයි යථාර්ථය පේන්නේ. තියෙන తত্ত্বයෙන් පේන්නේ නෑ මේක. තියෙන తত্ত্বයෙන් බලන්න උත්සාහ කරාට වැඩක් වෙන්නේ දැක ගන්න බෑ. ඒකයි කිව්වේ ධර්මයේ ගැඹුරුයි. ගැඹුරු තැන උස්සලා වැඩක් නෑ. ලණුවක් දාලා අපි බාල්දිය දික් කරගන්න ඕන. අපි අනිත් පැත්ත හැරෙන්න ඕන. එතකොට මේක අවබෝධ වෙන්න පටන් ගන්නවා. එතකොට යම් කෙනෙක් ජරා මරණ දෙක ජරා මරණ දෙක නැති කරගන්න යන වැඩපිළිවෙලකට බැස ගන්නවා කියන්නේ ඒ කෙනා රාග දෝෂ මෝහ හදන එක නවත්තන වැඩපිළිවෙලකට බැස ගන්නවා. රාග දෝෂ මෝහ හදන එක නවත්තනවා කියන්නේ ඒ කෙනා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් බවටමපත් වෙනවා. එහෙම සම්මා දිට්ඨියට පය ගහගත්තු කෙනා නැවත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නේ නැති බවටම සාතික තියෙනවා. ඒ තරමට සම්මාදිට්ඨිය උදා කරගත්තු කෙනාට මේකේ රිවර්ස් එකක් නැහැ. ඒ කෙනා ඊට පස්සේ යන්නේ කොහටද? ඉස්සරහටම යනවා මිසක ආපස්සට එන්නේ නැහැ. මේ දේශනාව අවසන් කරගන්න අවසන් කියන්නේ මේ අදට කොටස අවසන් කරගන්න ඔය ඇත්තොන්ට මේක තේරුම් ගන්න පහසු තැනක් සහ මේක පුහුණු කරගෙන යද්දී ඔය ඇත්තොන්ට මේ විශ්වාසය ඇති කරගන්න තැනක් මම කියන්නම්. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහමග යනකොට වයසට ගිහිල්ලා හැරමිටියෙන් යන දුක් විඳින මිනිස්සු දැක්කහම කල්පනා කරන්නලු අනේ මමත් සංසාරේ කොයිතරම් මෙහෙම ඉඳලා ඇද්ද කියලා. ලෙඩ වෙලා විවිධ ලෙඩ රෝග වලින් පෙළෙන මිනිස්සු ඉන්නවනේ අපිට මෙහි හරියට දකින්න අඩුයි. නමුත් අපේ රටවල කොච්චරනම් විවිධ ආබාධ තියෙන අය මහපාරේ පේනවදනේ. ඒගොල්ලෝ දකින්නකොට හිතන්නලු මමත් කොයි තරන්නම් මෙහෙම ඉඳලා ඇද්ද මේ ජීවිතේ වුණත් ඉන්න බැරි කමක් නැහැ. ඕන වෙලාවක මටත් මෙහෙම වෙන්න පුළුවන්. අපි දන්නේ කොයි වෙලාවෙ මහපාරට වැටෙනවද කියන්න. එහෙම කල්පනා කරනකොට එහෙම දකිනකොට ඒක මෙනෙහි වුණොත් ඒක මෙනෙහි වෙලා නිකන් අහක බලාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් මේ ජරාව තේරුම් ගන්න ඕන කෙනාට ජරාව තේරුම් ගන්න නිමිත්තක් හම්බ වෙච්ච ගමන් රස කෑමක් හම්බ වුණු කෙනෙක් වගේ බඩගින්නෙන් ඉන්න ජරාවට නිමිත්තක් හම්බ වෙච්ච ගමන් මොකද කරන්නේ? ටක් ගාලා හොඳට ඇස්කම් අරලා ඒ දිහා බලන්න ඕන. අපි කරන්නේ ඊය කියලා අහක බලන එක. නමුත් එහෙම නෙමෙයි කියන්නේ. ඇස්කම් අරලා ඒ පැත්ත බලලා අනේ මමත් කොහොමනම් කොයිතරම් සංසාරේ මේ විදියට ඉන්න ඇද්ද? මතුවටත් නොවේයිද මට මේකේ මෙහෙම ආවොත් දිගින් දිගට කියලා මෙනෙහි කරගන්න කියනවා. එහෙම මෙනෙහි කරගන්නකොටම අනේ මටත් කවදා හරි මේක නේද වෙන්නේ කියන දැනුම උදා කර ගන්න ගන්න මතකෙට එන්න ඕන අපේ බුදුහාමුදුරෝ කියලා දුන්නු දේ අසත්‍යක් නෙවෙයි සත්‍යක්මයි කියලා තේරුම් අරගෙන බුදුහාමුදුරුව මොනතරම් සත්‍යවාදී වචනයක්ද දේශනා කළේ කියලා හිතට ප්‍රීතියක් උදා කරගන්න. ඒ ප්‍රීතියක් උදා කර ගන්නකොට ඒ ප්‍රීතිය තුල ඇති වෙන්නේ බුදුහාමුදුරෝ යථාර්ථය පෙන්නවා කියන ගෞරවාන්විත ශ්‍රද්ධාව උපදින බුදුහාමුදුරෝ කෙරෙහි. ඒ ශ්‍රද්ධාව උපදිනකොට අර ජරා දෙයක් නැත්තම් ජරාවට යන කෙනෙක් මරණයක් දැක්කහම හිතේ අප්පිරියාව බය හිරිකිතය ඇති වෙන ගතිය නැති වෙලා යනවා නැවතත් ඒ දේවල් දැකලා හිත හදාගන්න පුළුවන් මට්ටමට හිත එනවා මොකක් නිසාද බුදුහාමුදුරුව කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවීම නිසාම. ඇයි මේක දේශනා කළේ කවුද මට අවබෝධ වෙන විදිහට බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නවා. මොකද අනේ අපේ බුදුහාමුදුරුව නොවෙන්න අපිට කවුද මේක කියලා දෙන්නේ කියන ගෞරවය ඇති කරගන්න ගන්න වෙන්නේ මොකද? මට ජරාව තේරෙන එක වැඩි වෙන්න පටන් ගන්නවා. සම්මාදිට්ඨිය තහවුරු වෙන්න පටන් ගන්නවා. සම්මාදිට්ඨිය කියන්නේ සෝවාන් වුණා කියන එකයි සෝවාන් ඵලයේ ඉන්න කෙනාට ඊට පස්සේ හිත හැදෙන්නේ මොකක් ලබන්නද? සකු르දාගාමී වෙන්න හිත හැදෙනවා ශ්‍රද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න. සකු르දාගාමී වෙච්ච කෙනාට මොකද වෙන්නේ? අනාගාමී වෙන්න ඕනයි කියලා හිත හැදෙනවා. එයි මේක නැති කරන්න ඕනමයි කියලා හිත හැදෙනවා මිසක මේ කුණු ගොඩට ආයෙන්න ඕනේ කියලා හිත හැදෙන්නේ නැහැ. මොකක් නිසාද? ශ්‍රද්ධාව නිසාමයි. මේක පටන් ගන්න තියෙන්නේ ශ්‍රද්ධාවෙන් ඉවර කරන්න තියෙන්නේ ශ්‍රද්ධාවෙන්. ගොඩාක් අපි බණ ඇහුවට ශ්‍රද්ධාව උපදවන්නේ නැත්නම් ඒ තේරෙන ධර්මකාරණා කෙරෙහි ඒ ධර්මයේ තේරෙන්නේ ඒ ධර්මයේ දිනු කරන්නත් බෑ. සෝතාපන්න වෙච්ච කෙනා සම්මාදිට්ඨියට ආපු කෙනා සකෘදාගාමි වෙන්න නම් ශ්‍රද්ධාව ඕනමයි. ශ්‍රද්ධාවෙන් තොර මේක යන්න බෑ. එයි ශ්‍රද්ධාවට එනකන් ඒ ටික හදාගෙන ඇවිල්ලා ශ්‍රද්ධාව ස්ථිර වෙනවනේ. හෙල්ලෙන්නේ නැති තත්ත්වයට ශ්‍රද්ධාව හැදෙනවා. හැදුණු ගමන් එතන ඉඳන් එයා ශ්‍රද්ධාව වැඩි කරන්න වැඩි කරන්න ඉදිරි මඟ පළවලට ඉක්මනින් කාලය හැදෙනවා කියන එකයි ධර්මතාවය. එතකොට මේ ජීවිතය තුළ ඔය ඇත්තෝ සීලයෙන් කිසියම් ප්‍රමාණයක් ආරක්ෂා කරගෙන ඉන්නවා නම් ඒ ආරක්ෂා කරගෙන ඉන්න සීලය හැන්දෑවට හැන්දෑවට ආවර්ජනය කරලා බලන්න. ආවර්ජනය කරනකොට තේරෙනවා අනේ මගේ අතින් මෙච්චර ප්‍රමාණයක් සීල් රැකෙනවා මෙච්චර තරම් දුර්වලතා තියෙනවා. ඒතර දුර්වලතා ටික පිළිබඳව කනගාටු වෙන්න ඕනේ. ඇයි? පසුතැවෙන්න ඕනේ. ඇයි? ඒක හදා ගන්න ඕන නේද කියලා. නැතුව ඒකට අඬ අඬා ඉන්න නෙමෙයි. අර රැකගත්තු ප්‍රමාණය පිළිබඳ සතුටු වෙන්න ඕනේ. සතුටු වෙනකොට මොකද වෙන්නේ? දුර්වලතා ටික හදාගන්න හිත හැදෙනවා. භාවනා කරගන්න හිත හැදෙනවා. මොකද සීලය නැහැ භාවනාව නැත්තම් භාවනාව නැහැ සීලය නැත්තම් දෙකම නැත්තම් ප්‍රඥාව හැදෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර බණ ඇහුවත් මොනතරම් පුද පූජා කර කර හිටියත් මොනතරම් අපි පන්සල් හැදුවත් විහෙර විහාර හැදුවත් මොනතරම් මේ දායකත්වයේ දරන් හිටියත් මොනතරම් සල්ලි කැප කරගෙන මේවා කරගෙන ගියත් කිසිම විදියකින් සංසාරෙන් ගැලවෙන්න උපකාරයක් වෙන්නේ නැහැ මේ දේවල්. උපකාරයක් වෙන්නේ නැහැ කියලා කියන වැරදි තැනකින් නෙමෙයි මේ කිව්වේ. ඒ දේවල් වලින් ගැලවෙන්න බෑ. ඒක සැපය පිණිස සසරට හේතු වෙනවා. සංසාරට එකතු වෙන්න හේතු වෙනවා. හැබැයි ඒ එකතු වෙද්දී ප්‍රඥාව තියෙන කෙනාට ඒ හරහාම ගැලවෙන්න පුළුවන්. ඒකයි ධර්මතාවය. එහෙම ඒ ධර්මතාවයේ තේරුම් ගන්න අද දවසේ මේ කතා කරපු ධර්මකාරණා උපකාරයක් වේවා. ඒ ධර්මකාරණා තේරුම් ගැනීම තුළ ජරා මරණ දුක තේරුම් ගන්නටත් ජරා මරණය හැදෙන විදිහ තේරුම් ගන්නටත් ජරා මරණය නැති කරගෙන හැදෙන විදිහ නැති කරගෙන මාර්ගය දියුණු කරගන්නට සසර දුක් කෙලවර කරගන්නට මේ කුසල් උපකාරක ධර්මයක් වේවා කියලා අපි ධර්මානුශාසනාව අවසන් කරනවා